අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ඊයේ ධර්මදේශනාව හරහා මේ මිච්ඡා සති කියන කාරණාවට පොටපාදා ගත්තා. අපි ඒ සඳහා ඉස්සෙල්ලාම අනුග්‍රහිත සූත්‍රයෙන් අපි වැඩමුළුවට පාදම සකස් කරගෙන දසුත්තර සූත්‍රයේ හරහා ඒ ප්‍රහාණය කළ යුතු ධර්ම 10 කියන මාතෘකාව ඇදලා ගත්තා. අපි උද්දෘත කරගත්තා. ඒ දස ධර්මයටම නැත්නම් ඒ ප්‍රහාණය කළ ධර්ම 10ටම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දස මිච්ඡත්තා කියලා තනි නමක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ මාත්‍රකාව හරහ ඒ මිත්‍යාර්ථ 10 නම් කරනවා. මෙහෙම තමයි හිමීට මිට අපි මාත්‍රකාවේ විෂිතුරු වලට විස්තර වලට ක්‍රමයෙන් බහගන්නේ. ඒ නිසා අපි නිතරම දැනගන්න ඕනේ මාතෘකාවට යන්න ඉස්සෙල්ලා එතෙන්ට පාර කපා ගන්න හැටි. ඒක දක්වා ඉතිහාසයේ දන්නේ නැතුව නිකම මාතෘකාව පටන් අරගත්තොත් ගහින් ගෙඩියෙන්නා වගේ අපි කියන ਬਾතේ තේරෙන්නේ නැහැ. ඒක නිසා අදත් ආරම්භයේදී ඒ ඊයේ කරපු දේශනාවේ අදට තියෙන සම්බන්ධයේ මතක් කිරීමක් වශයෙන් අද මේ ඉදිරියෙන් තියාගන්න මිච්ඡා සතිය කියන වචනය දසුත්තර සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙනවා දසක නිපාතේ දස පහතබ්බා ධර්මය යටතේ. ඉතින් ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ මේ මිච්ඡා සතිය කියන. ඉතින් මිච්ඡා කියන විශේෂණ පදේ අයින් කරපුවාම සතිය තමයි මාතෘකාව. ඉතින් මේ සතිය දක්වා පැමිණෙනවා නම් යම් කිසි කෙනෙක් මේ වගේ බුද්ධෝත්පාද කාලයක manussත්ත්ව ප්‍රතිලාභේ ලැබලා ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ සතියයි කියන තරමට වගේ නැත්නම් මේ ලැබිච්ච අවස්ථාවේ වැඩ ගන්නවා කියන්නේ සතිය වැඩ ගන්නවා කියන තැනට වගේ ආවනම් මේ මිච්ඡත්ත වලින් මිත්‍යා සතියෙන් වෙන්න තියෙන හානිය ගොඩක් අඩුයි. ඒ වෙනකොට ගොඩක් පිරිසිදු වීම වෙලා ඒ කියන පුද්ගලයා ගොඩාක් බාධක දුර්ලගන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. නමුත් එතෙන්ට ආවට පස්සෙත් මේ සතිය ගොඩාක් පිරිසිදු කරන්න වෙනවා. ඒක බොහොම සියුම් කරුණක්. පිරිසිදුවත් බව මෙහිමීට සිද්ධ වෙන්නේ. නමුත් මේ වෙනකොට සතිය කියන මාතෘකාවට එනකොට ගොඩක් කාරණා ඉෂ්ට වෙලා ඉවරයි. ඒ වුණත් තාම ඒක තුල කහට ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. කච්චල් බැඳිලා තියෙන ඉඩ තියෙනවා. සුද්ධ කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ මිච්ඡාව සතිය නැත්නම් මිත්‍යාව සහිත පටලවිලි සහිත මේ සතිය සම්මා කරගන්න පිරිසුදු කරගන්න හරි පැත්තට දාගන්න අපේ අවුරුදු 2600ක් ඇතුළත කාලේ සරුවච්චන් ආංශික බුද්ධ ශාසනය ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් සිදුවීම් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ලේඛනගත වෙලා තියෙනවා. ඒ මොකද අපිට ඒවා කියවලා බලලා අර රෑ වැටිච්ච වරේ දවල් වැටෙන්න ඕනේ නැති නිසා අපි සතිය වඩන ගම අපි මෙතෙන්ට සතිය දක්වා ආපු ගමන බොහෝම අගේ කරමින් ඒකට නිিন্দা නොවන විදියට ඉදිරියට ඒක තව පිරිසිදු කරගන්න හැටි සුද්ධ පවිත්‍ර කරගන්න හැටි තමයි මේ මිච්ඡා සත්‍ය පිළිබඳ හැදෑරීම. මිච්ඡා සත්‍ය පිළිබඳව ඉගෙනීම වෙන්නේ. ඉතින් ඒ සතිය පවා අපි තේරුම් ගත විදිහට මේ නිට්‍ය වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ දෙයක් විදිහට පටලවා ගන්න ඉඩ තියෙනවා. ඒක වෙන්නේ බෞද්ධයාට විතරයි. මොකද අනික් කට්ටිය සතිය දන්නෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අදාළ නැහැ. සතිය දන්න කෙනා තුල මේ සතිය නිත්‍ය වශයෙන්ම තියෙන දෙයක්. මේක ඒකාන්ත සුඛය සැපපිනිස හිටින එකක්. සුභය පිනිස අසුබෙට හිටින්නේ නැහැ. ආත්මීය වශයෙන් පිටිනවා කියලා තමයි අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කියනනම් එහෙම ටිකක් තිබුණට ප්‍රශ්නයක් නැහැ. පටන් අර ගන්නකොට එහෙම තමයි කෙනෙක් පෙළඹෙන්නේ. එහෙම නැත්නම් පෙළඹෙන්නෙත් නැහැ මේකට. එහෙම පොළඹවාගෙන එහෙම සතිය වඩන ගමන් ඒකේ තියෙන මේ අනිත්‍යත්වය, ඒකේ තියෙන දුක් දෙන ගතිය, ඒකේ තියෙන යම් යම් අසුබ ලක්ෂණු අනාත්ම ලක්ෂණු ආණ්ඩු මට්ටු කරගන්න බැරි ලක්ෂණු අපි තේරුම් ගන්නවා. ඒක හරියට මේ අපි රතුළුණු ගෙඩියක් අරගෙන ඒකේ අර පිටම තියෙන පොත්ත ගලවලා ඊට පස්සේ එක එක පොත්ත ගලවන්න ගලවන්න රතුළුණු වල තාම සියුම් මැදකට යනවා. එන්න එන්න පොතු ගලවනවා. ගලවන ගන්න ගියාම ඇතුලේ මොකක්වත් නැහැ. ඇතුලේ තියෙන්නේ පොඩි ගොබයක් විතරයි තියෙන්නේ. කේල් ගහක් පතුරු ගහන කොටත් එහෙමයි. පිටේ පොත්ත හරි හයියයි. පිටේ පොත්ත දැකපුවම අරටු තියෙන ගහක් වගේ කියලා හිතෙනවා. මේක පල්ලා කපලා ගත්තොත් පුටුවක් මේසයක් හදාගන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් පොත්ත පොත්ත ගලවන්න ගියාම පස්සේ ඇතුලේ මොනම හරයක්වත් නැහැ. ඇතුලට යන්න යන ඉතාම සියුම් ගතියක් තියෙනවා. ඒ වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනකොට මේ සතිය අටපොලක පොතු හැලෙනවා. හැවහලනවා. සුද්ධ වෙනවා. සුද්ධ වෙවි වෙවි වෙවි ගියාට පස්සේ තමයි මිච්ඡත්වේ හැරලා මිත්‍යා බව හරලා සම්මා තත්ත්වයට එන්නේ. ඉතින් ඒක නිකන් දැන ගැනීම සඳහා සුතමේ ඥානයේ සඳහා කියනවා නම් සතර සතිපට්ඨානෙදී කායන පස්සනාවල වේදනාන පස්සනාවට යනකොට ඒක හැවක් හැලෙනවා. වේදනාන පස්සනාවල චිත්තාන පස්සනාවට තව හැවක් හැලෙනවා. තව පොත්තක් ගැලවෙනවා. ඊට පස්සේ ධම්මාන පස්සනාවට යන තව පොත්තක් ගැලවෙනවා. ඊට පස්සේ සතිය ඉන්ද්‍රිය ධර්මයක් වෙනකොට තව පොත්තක් ගැලවෙනවා. සතිය බල ධර්මයක් බාටපත් වෙනකොට තව පොත්තක් ගැලවෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන සති සම්බොජ්ජංගයට යනකොට හත්වෙනි පොත්තත් ගැලවෙනවා. සම්මා සතියට යනකොට අටවෙනි පොත්තත් ගැලවෙනවා. ඉතින් ඒක නිසා අපි කාට හරි සතිය හඳුන්වා දෙනකොට කායගත සතිය ඒකට සිංහලෙන් කියන්නේ කාගියාසී කියලා. ඒ කායගත සතිය හඳුන්වා දෙනකොට සතිය වේදනානුපස්සන හඳුන්වා දෙන සතිය නෙමෙයි. ඊට වඩා පොඩ්ඩක් ඒක පිරිසිදු වෙලා. වේදනානුපස්සනාවේදී අපි හඳුනා ගන්න සතිය නෙවෙයි චිත්තානුපස්සනාවට යනවා. ඉතින් මේ එනේනකොට එnde ende ende මේක පිරිසිදු වෙන එක විපරිණාමයකටපත් වෙන එක ආදුනිකයට හරිය බරක්. ඒක නිසා අපි ඒක ආදුනිකය ගොළුවට දාන්නේ කියනවා දැනගන්න ඔය දැන් හඳුනාගෙන ඉන්න සතිය තව සුද්ධ වෙන්න ඕනේ. ඔක දැනට තියෙන්නේ මේ රලු කොරස් මේ මලකඩ මකච්චල් සහිත එකක් සුද්ධ කරන්න පුළුවන්. හරියට රත්තරන් සුද්ධ කරනවා වගේ. ඉතින් ඒක නිසා එහෙම කරනකොට යෝගාවචරය මුලින්ම සතිය කියලා හඳුනාගෙන යෝගාවචරය අලුත් එක්කෙනෙක් තව කෙනෙකුට හඳුන්ලා දෙන්න යනවනේ සතිය. එතකොටත් හඳුන්ලා දෙන එකේ 100%ක්ම හරියන්නේ. ප්‍රශ්නයක් නැහැ. කියලා දෙන්න ඕනේ මේක 100%ක්ම සම්මා සතිය නෙමෙයි මේක වැඩ කරගෙන කරගෙන යනකොට තමයි මේක සුද්ධ වෙලා එන්නේ. එහෙම නැතුව වැඩට දැසේ නැත්තම් ඔකොහොම කච්චල් බයි. ඕම් මණ්ඩි බයි. ඕකෙන් ප්‍රගතියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිච්ඡා සතියෙන් පටන් ගත්තත් කරගෙන කරගෙන යන්න යා කැමැතිනම් නිතිපතා භාවනා කරනවා නම් ශ්‍රද්ධාවෙන් සක්කච්ඡකාරීව වැඩේ කරගෙන යනවා නම් මේ මිච්ඡත්ත හැලිලා හැලිලා හැලිලා දඹරත්තරන වගේ මේක සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ සුද්ධ වෙන්න වෙන්න සතිය කියන ධර්මයේ සුද්ධ වෙන්න වෙන්න බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ මේ සූත්‍රය කියලා කෙනෙක් යමක් කියනකොට ඒකේ මේ පණිවිඩේ හරය මොකද්ද කියලා දැනගන්න එක. තව කෙනෙකුට Taman කතා කරනකොට විද්‍යේ හාවට වැදුනේ පඳුරට කියලා මේ වල්පල් කතා මොකුත් නැතුව හරියට කියන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක හරිය වැදගත්. ඒක නැත්තම් වෙන්නේ ඉතින් පෞල් දික්කසාද වෙනවා. වැඩ පොලේ වැඩ කරන එකනත් එක රණ්ඩු වෙනවා. සහෝදර සහෝදරයන් අතර රණ්ඩු. ඒ මොකද මේ sannivedanaye වෙන්නේ නැහැ. සතිය මුලින් බලනකොට sannivedana කිසිම සම්බන්ධයක් නැහැ. සතිය කියන්නේ භාවනාවක්. දියුණු වෙලා දියුණු වෙලා එනකොට බුදුමාකාර හරියට කියන දේ කිරිගහට මෝල් ගහින් යනවා වගේ කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා කායानुපස්සනාවේදී අපි ඉන්න ඉරියව්වට එහෙම නැත්නම් වෙන දේ වෙන්න ඇරලා ඒක දිහා බලාන ඉන්නවා කියන එක වගේ තමයි අර්ථකථනයක් දෙන්නේ. ඉතින් ඒකෙදී පරියංකේ අපි ඊයේ කතා කරපු විදිහට ඉඳගෙන ඉන්න වෙලාවේදී අද දෙන්නෙක් විතර කමටහන් සුද්ධ කරනවත් ඒක ලියලා තිබුණා. මම කිසිම මහන්සියක් වෙන්නේ නැතුව වාඩි වෙලා ඇස් දෙක වහගෙන මම හොඳට පට්ටල වාඩිලා ඉන්නකොට මොකද්ද උනේ කියලා බැලුවා. ඒ බොහොම ලේසි කයත් එක්ක යාළුවෙ. බොහොම ලේසි සතිය හඳුනා ගන්න. බොහොම ලේසි ඉරියව පවත්තා. බොහොම ලේසි ලේසි නෑ. උනේ මොකද්ද කියලා කියන්න. කියන්නේ නැති එක වෙනම කතාවක්. අරක බලාපොරොත්තු වෙනවා මේක බලාපොරොත්තු වෙනවා කියන පටන් අරගත්තොත් පටන් ගත්ත තැන ඉඳලම චර්චුරු ගෑවිල්ලයි බැත් නැති බැරි ගැතිවලු ගොඩක් එනවා. ඇතිදේ ඇති හැටියට ලියන්න යමක් නොකර පట్టල වාඩි වෙලා වෙන්නේ මොකද්ද කියලා බලන්න. බලන්න කියන්නේ ඇස් දෙක වහගෙන. අන්න ඒ ටික කියන්න පටන් අරගත්තොත් ආරම්භයේට හොඳටම ඇති. දැන් මේක අපි පොඩ්ඩක් හලහප්පනවා. සක්මන් කරනකොට එක වැඩක් කරන ගමන් සතිය පිටන්නේ කොහොමද කියලා බලන්න. එහාට මෙහාට ඇවිදින ගමන් නිකම්ම ඉන්නව නෙවෙයි. ඇවිදින ගමන් චේතනාවක් සහිතව වැඩක් කරන ගමන් මට කොච්චරක් අර චේතනාවට හිත තියාගෙන චේතනාපූර්වක වැඩේට හිත තියාගෙන අපි සාකච්ඡා කරගොඩි ඒක කර්මස්ථානයක් කරගෙන ඒක අරමුණක් කරගෙන ඉන්න පුළුවන්ද කියලා බලනකොට උඟ දෙනෙක් හිතන්නේ මොනවත්ක්ම නොකර වඩන සතිය හුඟක් ලේසි වෙයි අර යමක් වැඩක් කරමින් ඇත්ත එකත් අරගෙන ක්‍රියාකාරකමක් එක්ක කරන එක කියලා. නමුත් ඔය සතිපාසලට ගියාම පොඩි ළමයින්ට දෙකම කරනවා. පොඩ්ඩක් සක්මන් කරනවා ඊට පස්සේ වාඩි කරලා අහනවා ඕගොල්ලෝ වැඩි කැමති ඇවිදින ගමන් සතිය පිටවන්නද ඉඳගෙනද කියලා. 50ට 50. සමහරු කියනවා ඉඳගෙන ඉන්න එකට කැමති. සමහරු කියනවා ඇවිදින එකට කැමති. යව්වොත් ඇයි මේ ඇවිදින එකට හොඳයි කියලා කියන්නේ? ඒක එළියනේ කරන්නේ. ඒක ඇද්දක අරගන්නේ කරන්නේ. ඒක හොඳට තේරෙනවා කකුල වදිනවා බීම කියලා මේ පොඩි ළමයි ගිරව් කතා කරන්න වාගේ ඒගොල්ලන්ගේ වාසේ තෝරනවා. එතකොට අනික් කටින් යවුවොත් ඒකට අරගොල්ලෝ විදින එක හොඳයි කියන අයගොල්ලෝ ඉඳගෙන ඉන්න එක හොඳයි කිය. මොනවත් නැතුව හිත යොදන්න ගියාම බොහොම හිත එකලස් වෙනවා. බොහොම හිත සමාධිගත වෙනවා. මට හොඳට ඉඳගෙන ඉන්න ඉරියව්ව තියාගන්න පුළුවන් වුණා. ඇවිදිනකොට කලබල වැඩි. ඉතින් මේ දෙකම හොඳයි. කොයි එකෙන් පටන් ගත්තත් හොඳයි. වෙනස තියෙන්නේ සක්මනේදී යමක් කරන ගම එක ක්‍රියාවක් කරන ගම සතිය පිහිටන. ඊට පස්සේ අපි මේ ළමයි සතිපාසලේ ළමයි සති ක්‍රීඩාවකට දාලා අවශ්‍යනවා. වැඩ දෙක තුන හතර පහ දාලා අහනවා මෙහෙම කරනකොට වැඩේට දාගෙන ඉන්න පුළුවන්ද කියලා. අර ඉඳගෙන සතිය වඩපු, සක්මනේ සතිය වඩපෙකන ඒ යම් යම් ක්‍රීඩා කරන ගමනක් කියනවා. ලෑස්තිලා ගියොත් මේ ක්‍රීඩාව කරලා දිනන්න පුළුවන්. සතියක් තියෙනවා. කියලා මේ හඳුන්වා මේ සතිය ඒකට අපි කියන්නේ විශේෂම සතිපාසල නිසා තමයි මේ අසුද්ධ වෙලාවේ ඒකට කියන්නේ සති මාත්‍රය කියලා. යන්ත යන්තං සතිය යන්තං බැදීට ඇති සතිය විතරයි. ඒක පොඩි ළමයින්ට හොඳට තේරෙනවා. ඉතින් එතකොට ඉතින් ඔය පැහියොයි, පඬිතියොයි මට ලියලෙන ඕක කරන්න එපා ස්වාමීන් වහන්සේ උගන්න කෙලින්ම සම්මා සතිය උගන්වන්න කියනවා. ඔය කියන සතිය ඕන කෙනෙකුට උගන්වන්න පුළුවන්, කතෝලික ළමයින්ටත් උගන්වන්න පුළුවන්, මුස්ලිම් අයටත් උගන්වන්න. ඕක හරිනේ. අපි සම්මා සතියට යන් කිය. ඉතින් මට අහන්න හිතෙනවා තමුසෙට තේරෙනවද ඔය සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා? ඒ මහානික හරිනේ. අර බලංගොඩ ගිහිල්ලා මුස්ලිම් පාසලක උගන්වලා තියෙන සතියේ ඉතින් ඒකේ අවුරුදු 14ක 15ක විතර ළමේ අහම්බෙන් වගේ මේක අහගෙන දැන් හොඳටම දක්ෂයි. එයා කියනවා මට දැන් හරි ආසයිලු කියලා දෙන්න. ඉතින් අර එක ළමයෙකුට කියලා දෙන්න කිව්වට පස්සේ කිව්වලු ඔයාට ලේසි වැඩක් මං කියලා දෙන්නම්. හරි ලේසි ඔයා මුස්ලිම් ආගමට එන්න. මං සතිය කියලා දුන්නාට පස්සේ පස්සේ බුද්ධ ආගමට යන්න පුළුවන් කියලා. හැබැයි ඕගොල්ලෝ දන්න සම්මා සතිය නෙමෙයි මං උගන්වන්නේ. මං උගන්වන්නේ සති මාත්‍රේ විතරයි. එන්න මුස්ලිම් ආගමට අපි උගන්වන්නම් කියලා. මේ අපි වෙන්නන්න තරම් ඉහළ කොටේ අල්ලන්න ගියාම අල්ලන්න බෑ. සති මාත්‍රය කියන එක අපි දන්නවා මේක සුද්ධ නෑ කියලා. අපි දන්නවා මේක ඉස්සරහට යනකොට තව සුද්ධ වෙනවයි කියලා. අපි දන්නවා මේක ඇතුලේ මිච්ඡා සතියක් තියෙනවා කියලා. දැනගෙන කරගෙන යන්න යම් කිසි කෙනෙක් නිහතමානී වෙනවනම් යම් කිසි කෙනෙක් අවංක වෙනවනම් එයාට 2600ක් බුද්ධ ශාසනය පරණ වුණා. මට මේක හම්බුනේ අවුරුදු මෙච්චර ගාණක් ගියාට පස්සේ. අනේ මම මෙච්චර කල් කිරුවා කියලා කිසිම තැනක පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඒකට සාමාන්‍යයෙන් බටහිර ලෝකේ කියන්නේ beginners mind. ආදුනික මනසක් තියාගන්න. මම දන්නේ මම දන්නේ ලාවට. මම දන්නේ සති මාත්‍රේ විතරයි. ඊ ඇති. නිකම්ම නිකන් හිටියට මේක මදයි කියලා මේක ඉගෙන ගත්තොත් හිතන්න කියන්න යන්න එපා මේක තමයි ඉහළම මට්ටමේ සතිය නිවන් දකින්න සතිය නෑ මේ අන්තම් බෑ ගන්න එක. ඉතින් සහ කාට හරි පුළුවන් නම් අපි දන්න දැනුම ඔක්කොම පැත්තක දාලා ත්‍රිපිටකයේ දැනුමයි මාන්තත්තකම් ඔක්කොම පැත්තකට දාලා ඉඳගෙන ඉන්නකොට ඒක ඇවිදින එකෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඇවිදින ඉන්නකොට ඉඳගෙන ඉන්න එක වෙනස් වෙන්නේ කොහොමද? ඉතින් ඕක පොඩ්ඩක් මේ සති මාත්‍රේ පොඩ්ඩක් ඇල්ලුවා නම් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආස්වාසය කරනකොට ප්‍රසවාසය නෙවෙයි කියලා දන්නේ කොහොමද? ප්‍රසවාසය කරනකොට මේක ආස්වාසය නෙවෙයි කියලා කොහොමද දන්නේ? පොඩ්ඩක් කියන්න. ඉතින් මේ විදිහට ඇවිදින එකෙන් ඉඳගෙන ඉන්න එක වෙන් කරලා අල්ලගන්න තරමට සති මාත්‍රේ මේ ළමයට මේ යෝගාවචරයට දීලා ඒකට කට හුරු කරලා ඒකට බහ තෝරලා උන්දුවට ඉන්න ඇරලා ඊට පස්සේ අහනවා දැන් ඉඳගෙන ඉන්නකොට මොනවද වෙන්නේ? ඉතින් ඒතර කියන මට හුස්ම ගන්නවා තේිනවා මට පිම්බෙනවා හැකිලනවා තේිනවා මං ඉඳගෙන ඉන්නවා වැටෙනවා මේ හැප්පෙනවා මොකද ඇවිදිනකොට ඒවා දැනෙන්නේ නැහැ. හරි ඒකට මේ පිම්බීම හැකිලිම වැටෙනවා නම් පිම්බීම වෙලාවට හැකිලිම නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා. හැකිලෙන වෙලාව පිම්බීම නෙවෙයි කියලා දන්නේ ඉතින් එයා ගොළු වෙනවා. කට උත්තර නැතුව අනිදවසේ කියලා වාඩි වෙලා බලන්න පිම්බෙන වෙලාවේ හැකිලනත් එක පැටලෙනවද නැත්නම් පිම්බීම හැකිලිමේ වෙනස්ද කියලා අල්ලලා දෙනවා. අර ඇති කරගත්ත පුංචි පැලිර දිගේ හිමීට කරන යනට ආස්වාදයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද? වමෙන් දකුණ වෙනස් වෙන්නේ කොහොමද? ඇවිදින එකෙන් හිටගෙන ඉඳගෙන ඉන්න එක වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ පුංචි මාත්‍රේ සත්‍ය මාත්‍රේ දැම්මහම ඒ කෙනාට තේරෙනවා වෙනදාට වඩා මම දැන් ජීවත් වෙනවයි කියලා. හීනෙක නෙවෙයි ඉන්නේ. අතීතේ නෙවෙයි ඉන්නේ. අරයමයා ගැන හිතනව නෙවෙයි. අතන නෙවෙයි මෙතන. කියලා ඒකට අපි වර්ණගන්නේ සතිය මම දැන් මෙතන. ඉතින් ඒක වර්ණගාගෙන යනකොට මට හොඳට මේ ත්‍රිපිටකයේ දන්න ස්වාමීන් වහන්සේ නමකුත් චෝදනා කරා ස්වාමීන් වහන්සේ උගන්වන්නේ බුදුහාමුදුරු උගන්වපු සතිය නෙවෙයි. කොහොම එකක් ත්‍රිපිටකේ නෑ. ඕක කොහෙත් තියෙන්නේ. ත්‍රිපිටකයේ සතිය කියන්නේ මෙහෙමයි කියලා මම කිව්වා ඇත්ත. මේක මේ හදාරනකොට භාවනා කරන අය විසින් හදාගත්ත ක්‍රමයක් සතිය කියලා කියන්නේ මම දැන් මෙතන. ඒ කරන දෙයට එක දෙයකට හිත යොදලා ඒ දේ මුළු හදින් කිරීම. ඔක්කොම ඔබ වහන්සේ ගොතපුවා. ඌව ත්‍රිපිටකේ නැගිලා මම වෙන්න පුළුවන්. හැබැයි මම අවුරුදු 40ක් කරලා කතා කරන්නේ. අවුරුදු 40ක් මේක කරලා මට ආනිසංශ තියෙනවා මම බොහොම සතුටින් ජීවත් වෙනවා මට හරිය ආසයි එක බෙදලා දෙන්න. ඔය කියන බුදුහාමුදුර කියපු සතිය ටිකක් ඉස්සරහට යනකොට වර්ණ ගන්න පුළුවන්. අනේ පටන් ගන්නකොට තියෙන මේ සති මාත්‍රේ හඳුනා දීමේදී ඔය මොනම නීතියක්වත් ඕනේ ඔය මොනම ත්‍රිපිටක දැනුමක්වත් බෞද්ධ වෙන්න ඕන කමක්වත් පැවිදි වෙන්න ඕන මොකක්වත් නැහැ. ඉතින් අන්න එතන තියෙන පොඩි බෙල්ලක් වගේ රිංගල යන්න තියෙන තැනක් ගෙලක් උග දෙනෙක් හිතනවා හරි ඉහළ මේකෙන් පටන් ගන්න කියලා. කවදාවත් හරියන්නේ කවම කවදාකවත් හරියන්නේ අපි 1 2 3 4 පිළිවෙලට යන්න අපිට අර එක මට්ටමට බහින්න බැරිකමයි ප්‍රශ්න තියෙන්නේ. අපිට ඕන අර ඉහළ මට්ටමින් කරන්න. ඉතින් ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා කුමාරවරු දෙන්නෙක් ගියාලු තම තමන්ගේ රාජධානිය වල ඉඳලා ශිල්පයක් ඉගෙනගෙන එන්න. ඒ දෙන්න මැදදී කැලේ මැදදී හම්බුණා සභාපති කාචාර්ය හම්බෙන්න ඉස්සල්ලා. ඊට පස්සේ මේ දිසාපාමොක් ආචාර්ය හරි දක්ෂයිලු මේ වීණාවයන්. ඉතින් මේ දෙන්න කියවලු අපේ අම්මයි අප්පච්චි කියන රජුරෝයි දෙවින්නාන්සේ මාව එව්වා මේ ශිල්පයක් හදානින්න කියලා. අරයත් කියවලු මාපෙත් එහෙම තමයි. එහෙම ශිල්ප නැතුව රජකම් කරන්න බෑනේ කියලා එක්කෙනෙක් කිව්වා කතා කරනකොට වීණාවාද. ඊට පස්සේ කළු එක්කෙනේ ආරවේ. දෙන්න එක්කෙනෙක් කළු මම බාගෙට වීණාව වයන්න දන්නවා. අනිත් එකෙනෙක් කළු මන්න මොනවක්වත් දන්නේ කියලා දෙන්න ගියාලු දිසාපාමොක් ආචාර්ය. ගිහිල්ලා ඇව්වට පස්සේ මේ පළවෙනි එකනා ගියාලු. ඒලෙගල මම මෙලෝ දෙයක් දන්නේ මට එනකොට ගුරු පඬුරු වශයෙන් කහවණු 1000ක් දුන්නා. මම ඔබතුමාට ඒක බාර දෙනවා. මම ඔබතුමා කියන ඕනේ දර්දිය ඇදලා උපස්ථානයක් කරන්න මට වීණා වයින් උගන්වන්න කිව්වලු හොඳයි කියලා ගත්තා. ඊට පස්සේ දෙවෙනි එකනා ගිහිල්ලා කිව්වලු මටත් ගුරු පඬුරු 1000ක් හම්බුණා මම භාගයක් දන්නවා. ඒ නිසා මම ඔබට 500ක් දෙන්න. මේ 500 ගන්න. ඊට පස්සේ කළා ඔයාලට 2000ක් ඕනයි කිව්වා. ඇයි බලන්න අර ඉස්සර මොනවක්වත් දන්නේ නැති එකකට දාන එක දැන් ඔයා දන්න ටික මකන්න 1000කට වැඩිය වේදන් යනවා කියනවා. දන්න ටික අයින් කරලා ගන්න 2000 නිසා ඔයා 2000ක් දෙනවා නම් දෙන්න නැත්තම් යන්නේ කියලා. ඔය බාගෙට දන්න දැනුම විතර අපිට හානි කරන දෙයක් ඇත්තෙම නැහැ. ඒක තමයි මිච්ඡත්වයට වැටේ. මිච්ඡත්වයට වැටෙනවා කියන්නේ මේක මම කරගන්න මේක මගේ කරගන්න මගේ ආත්මේ කරගන්න. හැබැයි මම දැකලා තියෙන මගේ පුද්ගලික අත්දැකීමක් කියන්නේ මම දැකලා තියෙන දේවල් වලින් සතිය තමයි අඩුවෙන්ම ඒ විදිහට අපි කුප්පන්නේ අවුස්සන්නේ හතිය හරීම නිහතමානී ධර්මයක් කාට හරිය නිහතමානිකම නැත්තම් එයාට සතිය කැමැති වෙන්නේ නැහැ නිසා සතිය වඩන්න වඩන්න අපි වීකරලකට කිරි වදින්න වදින්න මේ පහත් වෙනා වගේ උණ ගහක් උඩට යන්න යන්න දැල්ල බිමට පහත් වෙනා වගේ නිහතමානිකමක් එනවා ඒ නියතමානි කියන්නේ මයි ළඟ තියෙන සතිය ටිකක් මිච්ඡත්තයි වැරදි අර්ථ තියෙනවට හදා ගන්න පුළුවන් මම මේක තියේදී මේ ගුරුවරයාත් එක්ක මේ භාවනා ක්‍රමය මේ කාලසටහනම දිගට කරනවා කියලා ගියොත් අර මම දැන් මෙතන කියලා අපි හඳුන්ලා දෙන සතිය එහෙම නැත්නම් එක වැඩක් එක වෙලාවකට කරනකොට මුළු හදින්ම කරන්න කියන සතියෙන් කරගෙන කරගෙන යනකොට යා හුඟක් සාර්ථක වෙන්නේ මේ වගේ භාවනා මධ්‍යස්ථානයක විතරයි. මොකද මෙතෙන් ආවට පස්සේ කවුරු හරි කණ්ඩ උයලා දෙනවා. බුදිය ගන්න පැදුරෙල්ලලා දෙනවා. මේකේ තියෙන්නේ මේ ඉඳගනින් ඇවිදපන්. ඉඳගනින් ඇවිද ඉච්චෙන්නේ. කරදරයක් නැහැ. ඉතින් මේකෙදී කරන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා අල්ලපු ගෙදරක මනුස්සයත් එක්ක රණ්ඩු කරන ගමන් ගහ බැන ගන්න ගමන් ඔය මම දැන් මෙතන කරන්න හම් වෙන කැත්තෙන් පොල්ලෙන් එතකොට. ඉතින් මෙහි ඇවිල්ලා කට්ටිය ටිකක් ඔය රණ්ඩු කරනවා. ඉතින් මං කන රත් වෙන්න ගහනවා එතකොට. අර පුරුද්දට ඉතින් මෙහි ඇවිල්ලා රණ්ඩු කරනවා තමයි. රත් වෙන දෙයක් ගහලා කිව්වහම මේ මෙතන කන්න බොන්න දෙනවා නිකන් කරලා හිටපන් කියලා පොඩ්ඩයි යටපත් වෙන ගතියක් තියෙනවා. එහෙම තමයි මම මිච්ඡා සත්‍ය උගන්වන්නේ. වැඩි දඟලනකොට කෙවිතක් අරගෙන වෛරපල විදිහට කිස් කන්න දෙයක් අහපුවාම ওই මිච්ඡා සතිය පැත්තකට ගිහිල්ලා සතිය එනවා. ඒක පැත්තකට දාමුකෝ මම මේ කියන්න හදන්නේ කායගත සතිය වඩන්න මම දැන් මෙතන. ඒකට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ඕලාරික අත්පටිලාභයට හිත දානවායි. ඕලාරික අත්පටිලාභය කියන්නේ මේ හතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කනබන ආහාරයෙන් වැඩිච්ච ඉදරන් සහිත මේ කයේ හිත පවත්නවා නම් ආරම්භක සතිය. ඒක උනන්දු කරවන්න. ඒකට හිත නම්මන්න. සද්ධාව ඇති කරන්න කියනවා කය නිවන් දැකලා තියෙන්නේ. කයේ හිත තියෙනවා නම් ඔබ නිවන් දැකලා. කොයි වෙලාවක හරි Tamange කයෙන් හිත අතීතේ අනාගතේට ගියා නම් වෙන කෙනෙක් ගැන හිතුවනම් වෙන තැනකට ගියානම් මිච්ඡා. ඒ නිසා මේ කය මේ ඕලාරික අත්පටිලාභය මේ manussත්ත්ව පටිලාභයම නිවන. ආධුනිකයට ඒක නිවන. ඒකේ හිත තියාගෙන ඉන්න බැරි අපි මේ කයට වෛර කරනවා. කොයි වෙලාවකවත් පටලයට වාඩි වෙන්න දන්නේ නැහැ. කොයි වෙලාවකවත් ඇවිදිනකොට කය කෙලින් තියාගෙන ඉන්න දන්නේ නැහැ. ඉතින් මේ කයට වද දෙදී ඉන්නේ ඉතින් මේ වැරදි විදියට කය පාවිච්චි කරනකොට අවුරුදු 40ක් දුවනවලු. 40න් පස්සේ 50න් පස්සේ 50දි තේරෙනවා ඔබ කරපු කඩප්පුලි වැඩි මේකයි කියලා ඊට පස්සේ පබ්බහර දශකයේ කියලා කොන්ද ඉස්සරහට නැවෙන්න පටන් ගන්නවා. 50 පැනපු ගම ඊට පස්සේ ඇහැ කන දිවනාසය නොපෙනෙන්න පටන් ගන්නවා. ඉතින් හොඳට වයස කුදු වෙච්ච අත්තම කෙනෙක් ගෙනවලු මේ අත්තම කිව්වලු මට දැන් අකුරු පේන්නේ නැහැ කියලා. ඇයි කියලා මට මේ 30 සැන්දිරි ඇවිල්ලා තියෙන කිව්වා. වයස අවුරුදු 70යි. අත්තමට ඇවිල්ලා තියෙන 30 ඇඳිරිය. මොකද වයස අහංගනේකනේ අත්තම්මලාගේ වැඩේ. ඉන්නේ මේ හැටි එහෙම තමයි. හරියට ඉරියව පවත්තන්න ආසන පවත්තන්න පුරුදු වුණොත් මේ කය සෑහෙන කාලයක් වැඩ ගත. ඉන්නේ මේ කරන්නේ නැත්තේ ඇයි? මේ අරයාගේ වැඩ මෙයාගේ වැඩ අරක මේ කියලා අපි කඹරනවා. අපි අපේ කයට ඒ අවශ්‍ය සැප දෙන්න දන්නේ නැහැ. සැප කියන්නේ මේ කුමරු කුමරි සැප නෙවෙයි. ඉදුම් හිටුම් පහසුකම. සරුවචනහන්සේ දිහා මුළු දවසම බලාන හිටියත් කවදාකවත් අකුසල හිතක් එන්නේ නැහැ කියන්නේ හැම ඉරියව්වම පවත්තන. කිසිම වෙලාවක ආවට ගියාට අතහැරලා ඉඳුරන් මුදා හැරලා නැහැ. ඉතින් ඒකම තමයි ආරම්භක සතිය කියන්නේ. උඹේ කය නිවන් දැකලා තියෙන්නේ. කයත් එක්ක හිටපන්. ඉරියව්වත් එක්ක හිටපන්. කරන වැඩේට හිත දාම සතිය. ඉතින් මේක තමයි අපි මේ වැඩමුළිය අඳුල්ලා දෙනවා. ආ ලොකු තැන් වලට ගෙනියන්නේ නැහැ. වැඩමුළුවේ කියන්නේ තමන්ගේ ඉරියව්ව ඉන්න හිටගෙන වේවා ඉඳගෙන වේවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දු. ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමහව. හිටගෙන ඉන්නවා වේවා ඇවිදින්නේ හෝ වේවා ඉඳගෙන ඉන්නවා වේවා නිදාගෙන ඉන්නවා වේවා තද බල නිින්ද නැති හැම වෙලාවෙම සතිය ඉන්න ඕන. ඉතින් කට්ටි අහනවා ස්වාමීන් වහන්සේ දවසට කොච්චර විනාඩි ගාණක් සතිමත් වුණොත් ඇද්ද කියලා. ඉතින් මං කියන පැය 24කොත් විනාඩි 30ක් සතිමත් වෙන්න එතකොට හරි. මොකද පිස්සු කෙලින්න වෙලාව ඉල්ලන්නේ මේ. සතිය කියන කඳුල දුන්නා පස්සේ නොමිලේ කරන්න පුළුවන් එක දියේදී ස්වාංශමේ අල්ලපු ගෙදරුන්දත් එක කයිවාරු කෙලින්න විනාඩි කීයක් ගන්න ඕනද? ටෙලිවිෂන් එක බලන්න කොයි ටෙලිවිෂන් කීයක් කොච්චර වෙලා ගන්න ඕනේද? සුපර් මාකට් එකට යන්න කොච්චර වෙලා ගන්න ඕනද කියලා ඒකට වෙලාව හදනවා මිසක් නිචිපතා සතියට ඉන්න වෙලාවක්. ඒ මොකද අර ආරම්භක සතිය අපි කියන සති මාත්‍රය එච්චර වටිනාකමක් දෙන්න කැමති නැහැ. ඉතින් ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ පොතේ ලියනවා මේ තරම් Tamange ජීවිතයට අති උත්තරම සේවයක් කරන මේ සතියට මිනිස්සයා නොසලකන සාපේ තමයි සංසාරේ කියන්නේ. ඒක මුල් තැනක තියලා මෙච්චරයි කල යුත්තේ කියලා කියන්නේ බුදු වෙන්න ඕනේ. බුදු කෙනෙක්ම එන්න ඕනේ. ඒකල තමයි බුදුරජාණන් කියන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා යදි දං චත්තාරෝ සතිපට්ඨානා මහනි මේ සත්‍යාගේ විසුද්ධිය පිණිස ඒ කායන මාර්ගයක් මම මේ කියන්නේ සත්‍යය නමුත් බෞද්ධෙක් ඉන්නවා කියන්නේ අවුරුදු 100ක් ඉඳලා තාමත් ඔක ඇහිලත් නැහැ කරලත් නැහැ තේරිලත් නැහැ මොකද මේගොල්ලෝ හරි ඉහළතු අල්ලන්න හදන නිසා ඒක ආරම්භක සත්‍ය කියලා දුන්නනම් කය ඒ කියන්නේ අපි කියන මේ ඕලාරික කය ඒකට කියන්නේ ඕලාරික අත්පටිලාභය කියලා. ඒක ලාභයක්. මේ manussකම ලාභයක්. බුද්ධෝත්පාද කාලේ ලාභයක්. චිත්තක්ෂණේ ලාභයක් නොමිල ලැබිච්ච එක. ඒකේ ඉන්නේ නැත්තම් සංයුත්තනිකය අට කතාවේ තියෙනවා සංයුත්තනිකායම ලියලා තියෙනවා දුර්ලභාඛන සම්පatti. මේ ක්ෂණ සම්පත්තිය ඊටාම දුර්ලභ දෙයක්. තත්ත විවේකෝ විපatti. ඒකදී සතිමත් උනේ නැත්නම් එයාට අනිවාර්ය විපත්තියක් වෙනවා. මෙච්චර මේ වටින දේ මෙච්චර සම්පatti කර දේ නොසලකා මේ සති මාත්‍රේ නැතුව ගත කරන වෙලාවක් යාට විපත්තිදායකයි. ඒ නිසා අපි දැනගෙන මේ සතියට ගොඩ කරගත්තොත් සති මාත්‍රයට ගොඩ කරගත්තොත් අපිට මෙයාට ඒක හරි ගියයි කියලා කොහොම හරි හිත හදලා හුස්ම 10ක් 15ක් පියවර 7 8ක් වැඩ දෙක තුනක් කරනකොට සතිය පවත්වන්න පටන් අරගත්තොත් මේ හිත ගොඩාක් විහිදෙනවා, විසිරෙනවා, පැතිර යන්න පටන් ගන්නවා. ආනාපානය කරනකොට බිම්බි මැකිලින් පේන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට ආනාපානෙ පේන්න පටන් අර ගන්නවා. සක්මන් කරනකොට පතුල විතරක් නෙවෙයි මුළු කයම තේරෙන්න පටන් ගන්නවා. කියලා අර සතිය හරහා කායානුපසන සතිය හරහා වේදනානුපසන හිමීට ඔමරි පපා මුකුළු පපා එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්න වෙලාවේදී යෝගාවචරයා මේ සතිය කියන එක දියුණු වෙනවා. මෙතෙක්කල් මං සතිය තිබ්බේ රූප ධර්මයක. දැන් මේක ඉස්සරහට යනකොට නාම ධර්ම වලට හුරු වෙනවා. බලන තැන විතරක් නෙමෙයි අහල පහල තියෙන වේදනා දැනීම වලට එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකෙදි මේක ලාභයක්ද මේක පාඩුවක්ද කියන එක යෝගාවචරයට වික්ෂිප්ත දෙයක් වෙනවා. නැත්නම් යෝගාවචරක ඔළුව අවුල් කරන දෙයක් වෙනවා. මට හිත තියන්න හුස්මේ. මෙන්න බඩේ වෙනස්කම් පෙන්වන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ආවට හුලං වදිනවා තේරෙන පටන් ගන්නවා. මට තියන්න ඕනේ සක්මනේ කකුලේ. නමුත් කකුලේ භාවනා කරන සතිමත් වාති වඩ아가න යනකොට සක්මනට වෙන්නේ නාහේ වැටෙන්න පටන් ගන්නවා. මෙන්න බඩේ පිම්බීම ඇකිලිම වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ආ දන්නේ නැත්තම් මේ සතිය වැඩෙනකොට රූප ධර්ම ඉක්මවල යා වේදනාවට යනවා. ඒක බාදයි නම් විතරක්. ඒ අලුතෙන් පේන එක බාදයි නම් විතරක් මෙයාට ප්‍රශ්නයක් බාධා නැතුව මේ වැඩිත් කරන ගමන් අර දෙයත් පේනවනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතනදී ඒ යෝගාවචර හිතර නෑ මම හිත දැම්මොත් නැහයට නැහයේ විතරක්ම තියෙනවා. උදරයට අනේක වැරදි, අන්තං වලට අනේක වැරදි කියලා ඉතින් එතකොට යාට සතිය වැඩිම දුකක් වෙනවා. සතිය වැඩිමම වෙනදා නොතිබිච්ච ප්‍රශ්නයක් වාටපත් වෙනවා. ඒ හේතුව මොකද? එයා ඒක ලියලා ඉදිරිපත් කරන්න දන්නේ මට මෙහෙම දෙයක් වෙනවා. ඒක හොඳක්ද නරකද? ඉදිරිපත් කරනවා නම් පැහැදිලිව කියත හැකි. ඔය කායानुපස්සනාවේ හිමීට මේ අරූප ධර්ම වලට යන්න හදන්නේ. ඒක බාධා නැති තාක්කල් කායानुපස්සනාව යන්නේ. ඒකට යනවයි කියලා හිතමු. ආන සක්මන් කරනකොට ආනපාන යන ප්‍රශ්නේ නැහැ. ඕනේ නම් ආනපනිලා ආයෙ එන්න පුළුවන්. Tamange පයට මෙන්න පුළුවන්. පයට ආපුවම කායानुපස්සනාවට වැටෙනවා. වෙන දැනීම් වේදනා එනකොට වේදනාවට පසුනාට යනවා. ඉතින් තව ඉස්සරහට යනකොට අරකට කැමැති මේකට අකමැති කියලා චිත්තානුපසනාවත් ඕක ඇසරින් ගන්න පටන් ගන්නවා. එයත් ඇවිල්ලා විනිශ්චය දෙන්න පටන් ගන්නවා. නෑ නෑ නෑ නෑ ආනපානි කරනවා නම් පිම්බි බැංගලින් දකින්න බෑ. ආනපානි කරන වෙනව පේනව මේක විතරක් තියෙන්න ඕනේ කියලා මේ නොදන්නා ශේෂ්ත්‍රයක මේ වංචනික ධර්ම වැඩ කරන්න පටන් ගන්නවා. ඒක නැති කරන ක්‍රමේ තමයි ඒ Tamanට වැටෙන දේ Taman විනිශ්චය කරන්න යන්න එපා කමඨාන් වාර්තාවට දාන්න. මම මේව කරනට වුණා. වෙච්ච විදිය වෙන්න තියෙන දේවල් යන්නත් එපා. වෙන දේ ලියන්න. එතකොට හොඳ සීබුද්ධිය තියෙන කර්මස්ථානාචාර්යවරයෙක් නම් එයාට තේරෙනවා. මෙයා වැඩේ වෙන හැටි ලියන්න දන්නවා. මෙන්න මේකට මෙහෙම කරන්න ඕනේ කියලා හරියටම ඇනේට පිටියෙන් ගහන්න පුළුවන්. එතකොට අර භාවනාව සතිය ක්‍රමානුකූල වර්ධනයකට අතු ඉති විහිදි වැඩෙන්න පටන් අර ගන්නවා. යෝගාවචරය ඒක ඒකට අනුග්‍රහ කරන්න දන්නවනම්. ඒක හරි අමාරු වැඩක්. ඒ අමාරුව පිණිස නැත්තම් ඒ අමාරුව හොඳටම තේරුම් අරගෙන එතන තියෙන ප්‍රශ්නේ දුරු දුර්වල දුරුවන් කරන්න වැඩ කරපු හොඳම ස්වාමීන් වහන්සේ තමයි ඒ බුරුමේ පණ්ඩිත ආවිවන්ත ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ භාවනා කරනකොට ඒ Tamanට වැටහෙන දේ සතිය වඩනකොට Tamanට වැටෙන දේ, Taman අත්දකින්න දේ හරියට තේරුම් ගන්න කිසිම යෝගාවචරයක් දන්නේ නැහැ. මොකද අපිට ඒව පාඩම් පන්තිවල උගන්වන්නේ නැහැ නේ ඉස්කෝලේ කවදාකවත් නැහැ. ඒ නිසා ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. කොයි එක හරිද කොයි එක වැරදි කියලා දැනගන්න එයාට ඒක කියලා දෙන එක තමයි ගුරුවරයා කරන්න ඕනේ. කමඨහන් වාර්තාවෙන් සුද්ධ කිරීමෙන් බණෙන් කරන්න ඕනේ. දිගටම ගෝලයා වරද්දනවනම් වැරද්ද ගුරුන් ආන්දයතේ කියලා කියනවා. මම නැවතත් කියනවා යම් කිසි කෙනෙකුට මේ භාවනාදී මේක සතිය වැඩිගෙන යනකොට වෙන වෙන දේ කරදරයට දාගත්තොත් හිත කරදර ගන්න දෙයක් වඩටපත් වෙනවනම් ඒක ඒ ගෝලයාගේ දෝෂයක් නෙවෙයි ගුරුන්නාංශගේ දෝෂයක්. ගුරුන්නාංශය දැනගන්න ඕනේ මේ වගේ කෙනෙකුට කොහොම කියලා මේක තේරුම් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් කියන්න ඕනේ බුද්ධ පූජාව දාන්න එපා රිලවුන්ට. ආ හරි මම දාන්නේ නැහැ. ඉතින් ආයෙ ඉතින් අද කියන මම කැඳ දාන්නේ අනික් අතර අනික් තුන දාන්න. ඊමන්සිය කියන්නේ නැහැ නේද? ඉතින් කියන්නේ මේ රිලව් වෙනවා මොකද මේ මේ කැඳ නම් දාන්නේ නැහැ. කෙහෙල් ගෙඩිය දානවා ස්වාමීන් වහන්සේ. ඉතින් කියන්නේ නෝ දැන් හරිනේ දැන් තමස කිව්ව ඇහුවනේ දැන් හරිනේ මං කින්දේ තේරෙනවනේ රිලව් මොකද? කැඳත් එපා, කෙහෙල් ගෙඩියත් එපා. බුද්ධ පූජා දාන්න එපා. ඒත් එනවා. හොඳට ප්‍රශ්න කරන්න ඕනේ දැන් දැන් කැඳ දාන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කිව්වනේ මම හරියට මට දෙනවා දාන්නේ නැහැ. කෙසේ කිසි දාන්නේ නැහැ. අකුරු කෑල්ල දාන්න. ඉතින් ඊට පස්සේ කියන්න ඕනේ දැන් මම ආයෙත් කියන තරහ වෙන්න එපා. කේන්ති ගන්නත් එපා. මොකද මේ මනුස්සයා කවදාකවත් බුද්ධ පූජාව දන්න මිනිහෙකුත් නෙවෙයි, රිලව කවුද කියලා දන්න කෙනෙකුත් නෙවෙයි, රිලව පොන්චන කරදර දන්න කෙනෙකුත් නෙවෙයි. මොකද බොහොම සද්දාවන්ත මනුස්සයා. ඊට පස්සේ සමුදි කැඳ දාන්නත් එපා, කේල් ගෙඩිය දාන්නත් එපා, හකුරු කෑල්ලවත් දාන්න එපා. ඒ රිලව්. ඉතුරු කියනවා කිරි කිරි දාන්නෙත් නැහැ, කැඳ දාන්නෙත් නැහැ, මේක තමයි කිරි තේ එක දාන්නේ. ඉතින් එදාට තමයි ඒක කියලා දෙන්නේ දැන් හතරම එපා. මුල් දවසේ කිව්වොත් දාන්න එපයි කියලා මෙතන තේරෙන්නේ නැහැ. ඔක්කොගෙම වගේ ඔච්චරයි. ඒ නිසා මේ අතරමැදි මේ ප්‍රශ්න කිරීමෙන් එයාව රිදෙන්නේ නැති වෙන විදිහට. මුචෝ අනිත් ඒක කරන්නේ හොයද හිත නරක වෙච්ච ගමන් බුද්ධ පූජාව තියන්නෙත් නැහැ මිනිහා යනවා හැන්නේ. මේ ස්වාමීන් වහන්සේට මොනවා කිරොත් හරියන්නේ. කොයි එකෙත් වැරදි හොයනවා මමයි පාන්දර නැගිටින්නේ මමයි කිරියා දාන්නේ. මමයි කිහි කිරියා දාන්නේ ඔක්කොම කරලා ගිහිල්ලා තිබ්බද මේ මේ සමතේ මට බයින් දෙනවා කියලා. ඒ වංශයට බෙන්නේ මල හොන්තුයි මේ මට ඕනේ බුද්ධ පූජාව තියන්නේ මේ ආමතෝ මට කමට අහන් දෙන්නේ රිලව් නොවෙන්නදී. ඕක තේරුම් ගන්න ගුරුවරයාට බැරි නම් රිලව් තේරුම් ගනී. රිලව් තේරුම් ගත්තත් කැපකාරය තේරුම් ගන්නෑ. ඌව කියනකොට කැපකාරය හරි තරහයි. රිලව් තේරුම් ගත්තත් කැපකාරය තේරුම් ගන්නෑ. මොකද හේතුව එයා හිතන මේ රිලවුන්ට දෙන එක කරුණාව කියලා. ආ කෙන බුද්ධ පූජා රිලවුන්ට දුන්නාම මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ නිසා මේ කියන දේ වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කරන වෙලාවේ ඒ කියන වචනේ අහලා මේ හරියට ඒ තැනට ගිහිල්ලා මෙන්න මේකයි මම අදහස් කිරේ ඔක වර්ධින එක ඇති ගණන් ගන්න එපා. නැවත නැවත කරන්න කිව්වහම විහෙස වෙනවා නම් එයා තවදුරටත් ඒකමට අංශුද්ධ කරන්න ගුරුනාච කෙනෙක් වෙන්නේ අද ඉස්කෝලේ ඉන්න ටීචර්ස්ලාගෙන් 85ක් ගුරු ළමයින්ට උපදෙස් දීලා එපා වෙලා හිටනක් කරගෙනලු ඉන්නේ. අපිට මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කිව්වේ. ඇමරිකාවේ කරපු එකේදී ඒගොල්ලෝ පොතේ ලියලා තියෙන 72යි කියලා 72ක් ගුරුවරු වෙහෙසක් කරගෙන උගන්වීම. මොකද ළමයි කියන දේ අහන්නේ නැහැ. ළමයි ඉන්න වෙලාව කියලා පන්තියට ලෑස් වෙලා නෙවෙයි. ටීචර්ට විනාඩි 35ක් ඇතුළේ ළමයි 35කට කාරණාව කියලා දෙන්න ඕනේ. විනාඩි 35ක් යනවා ළමයි ටික වාඩි කරවන්න. ඉතින් ටීචර්ස්ලා බොහෝම ඉන්නේ චිත්ත පීඩාවේ. ඒකෙනකින් පුළුවන් වේද පාඩමක් උගන්වන්න ළමයිකට. ආනීක තමයි තියෙන විච්ඡත්ත සතිය තේරුම් අරගත්තේ නැත්නම් ගුරුනාංශේ ගුරුනාංශේ පුල්ලුවන් තරම් අනුකම්පා කරන්න ඕනේ. ඔහොම තමයි මාත් ඉගෙන ගත්තේ මේ වර්ධිනේක හැටි. ඒති දිවිමසක් කරනවනේ. ඒති දිවිමසයල ලියනවනේ. කතා කරලා දෙන්න ඕනේ. ඉතින් ලොකු සාන්තේ ලියනවා මේ Taman කියපු දේ එක සැරේ දෙසරේ නෙවෙයි සිය සැරයක් කිව්වට ඇහුවේ නැතත් 101 වෙනි සැරේට ඒක කියලා දෙන්න ඊර්ෂ්‍යා කරන්න එපා. වෙහෙස බලන්න එපා. 101 කියලා දුන්නත් මේ මිනිස්සයා ආයෙත් 102 වෙනි වතාවටත් වැඩි කරන්න පුළුවන්. මහාංශි බලන්න එපා. 102 වෙනි වතාවට කියලා දෙන්න භයානක රෝගද සුව වෙන අවස්ථාවක් ඇත කියලා ලියලා තියෙනවා. ඉඳපු ගමන් ඩක්කාලා සනීප වෙනවා. කොහොම වෙනවද දන්නේ නැහැ. අර 100ක් කියලා දෙනකොට මොකද්ද වෙනසක් වෙලා තියෙනවා. නමුත් මේ මිනිස්සයාගෙන් ප්‍රතිචාර නැහැ. 102 කියනකොට හරියන්න පුළුවන්. ඊටත් වැඩිය මහන්සි වුණා සරුවත් යන වහන්සේ. සරුවචනහන්සේ ඉස්සල්ලාම හිතාගත්ත මේක නොකිය ඉන්න. මොකද මිනිස්සුන්ගේ තියෙන කාමේ විතරමනේ. එමචනිකොත් මේ කාමෙන් පොඩ්ඩක් අයින් වෙලා අඩු ගන්න මේ වගේ දවස් හතර පහකට වරෙන් කියලා. අනේ ස්වාමීන් වහන්සේ කොහොම එන්නද මේ අර ප්‍රශ්න මේ ප්‍රශ්න දුවට බබා හම්බෙන්න කට්ට ගාව. ඒ අර පිටරට ගියේ කන හෙට එනවා මට පිටරට යන්න දෙනවා අද මට බඩේ යනවා හිටගෙන සූ ගාලා ඉතින් කොහොමද එන්නේ කියලා ඉතින් උදාහරණ ඇහුවොත් එහෙම මම දැන් අහන්නම යන්නේ වැඩමුණු නායකත්වයට කියනවා උඹට පුළුවන් කෙනෙක් ගෙන්න ගනි. මේ දෙන කට උතර මේ කාටද මේ බයිලා කියන්නේ යම රජුරවන්නද? ඉතින් බුදුරජාණන් වහන්සේ පවා මේ ධර්මය කියලා දීලා හරියන්නේ නැහැ කියලා හිතුවා. එතකොට සාම්පති බ්‍රහ්ම රාජයා ඇවිල්ලා උතුරු සළුව සකස් කරගෙන එක දණක් බිම නමලා වැඳලා නිදුකානන් වහන්සේ විනාසයි මානවය විනාසයි මෙච්චර මහන්සිලා ඔබ වහන්සේ මේ ඉගෙන ගත්ත දේ මිනිස්සු කරන්නේ නැහැ කියලා අතහැරියොත් අපරාධයක් වෙන්නේ. සමහරුන්ගේ ඇස්වල එච්චර කුණු නැහැ ස්වාමීන් වහන්සේ. සමහරුන්ගේ ඇස්වල එච්චර දුවිලි නැහැ. උත්සාහයක් ගන්න කියලා ධන බිම ඇනලා ඉල්ලපු නිසා තමයි බුදුරජාණන්සේ දේශනා කරේ. දේශනා කරලත් බැලු ආලාර කාලාම උද්දකරණ පුතු මේ ඊයේ මැරිලා. ගිය සුමානේ මැරිලා. පස්සක මහණුන් හම්බ වෙන්න හැතැම්ම සති කීයක් පයින් ගියාද? දැන් අපි කියනවා මට කාර් එකක් ගෙනත් දීපන්, ටී වීලරක් ගෙනත් දීපන් මම යන්න. මට මේ මේ අරක ඕනේ මේක ඕනේ ගොඩක් දේවල් තියෙනවානේ. මොකක්වත්ම නැහැනේ සීපුතු දෙක සිවුරයි පාත්‍රේ විතරනේ. අරන් ගියාට පස්සේ පසගමන මොකද කෙරුවේ? ඔයා ඔය එන්නේ අපි ලව්ව වැඩ අරගන්න. ඔය රජ කුල එක්කෙනෙක් අපිට අපි මීට පස්සේ ඔයාට මේ උදව් කාර කරන්න යන්නේ දුෂ්කර ක්‍රියා කරන ගන්න උදව් කරනවා දැන් බලංගෝ ෂෝක් එකකට කාලා හොඳට ඇවිදින්න පුළුවන් මොකට උදව් කරන්න කියලා පස්සක මහණුන් නොසලකා හිටපු එකමයි අද භාවනා මධ්‍යස්ථාන වල තියෙන්නේ ඒක වෙන්නේ අද මොකක්ද දන්නවද මිච්ඡා සතියට ඉච්ඡා අදාළ නැහැ දැන් භාවනා මධ්‍යස්ථානට ගිහලා සල්ලි දෙනවා සල්ලි ගන්නවා භාවනා කරා ඊට පස්සේ කියනවා සල්ලි ගත්තනම් මට භාවනා මට මාව සෝවන් කරපන් අල්ලි ගත්තනම් මට පළවෙනි ධ්‍යානෙ අරන් දීවා. ඉතින් එතන හිට්ටුවක් නැදීනේ. ඒකට ගුරුවරට සැලකිල්ලක්වත් ධර්මයට සැලකිල්ලක්වත් මොකක්වත් නැහැ. ඔබට මෙච්චර ඩොලර් ගාණක් දීලා තියෙනවා. සුමාන දෙක ඇතුළත මට මේ සෝවාන් කරපම්මාව. නැත්නම් මගේ ධ්‍යානෙ පළවෙනි එක තියෙන දෙකට දාලා දීපන්. මේ ගුරුවර නතරම් පුළුවන් තරම් අර ගෝලයාගේ ණය ගෙවන්න සල්ලි ගත්ත එකේ. එදා අයව තිබුණේ නැහනේ. එදා ඉවත් තිබුණේ සියල්ලම ස්විච් ආවෙන් කෙරෙන්නේ. ඉතින් සාර පළවෙනිම පාඩම අහිංසක විදියට ආධුනිකයෙක් විදියට මේ Taman ඉන්නේ ඉරියව්වේ Tamanගේ කයට හිත දාගෙන ඉරියවට හිත දාගෙන තප්පර කීයක් චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි මොන කැඹිරිල්ලක්ද කඹරන්නේ කියලා බලන්න. මෙච්චර ලබාගත්තු manussත්ව ප්‍රතිලාභේවත් හිත පාත්තන්න බෑ. මම මේ මන්දෝත්සාහය කරන්න කියනව නෙවෙයි. කරලා එක චිත්තක්ෂණයක් හිටපු දවසේ උඩ පනින්න හිතෙනවා ආපෝ මුළු ජීවිතේට මට එක හුස්මක් එක අඩියක් බිම තියාගන්න පුළුවන් වුණා සතියෙන් යුක්තව කියලා අර කරන කරන කරන දේ පිළිබඳව Tamanට අත්දකලා කියන්න පුළුවන් ගතිය. ඇත්තටම කියනවනම් මේ සතිය මිච්ඡත්ය ගැන කතා කරන වෙලාව ඇත්තටම කියනවනම් අර අසතියෙන් හිටපු මිනිස්සයා මේ පළවෙනි චිත්තක්ෂණය සතිමත් චිත්තක්ෂණයට ගිහිලා ඒක වාර්තා කරන එක එතකොට ලැබෙන සතුට නිවනමයි. නිමල් ලබන තරම් සතුටක් ඇතර තියෙනවා. එහමත් ඒක හරි අමාරුවේ ආදුනිකයා ඒක කියන්න කැමති නැහැ. එයා ඒක ලොකු දෙයකට සලකන්නේ නැහැ. ගුරුවරයා කරන්න පුළුවන් තරම් ඒක අගය කරලා වැද්දගත්ම දේ තමයි අසතියෙන් හිටපු Taman මේ ඇවිල්ලා තියෙන හැබැයි මේ සම්මා සතිය නෙවෙයි මේක මිච්ඡත්තක් තියෙනවා මේක වාර්තා කරන් දවසට එක චිත්තක්ෂණයක් සතිමත් වෙන්න චිත්තක්ෂණ දෙකක් සතිමත් වෙන්න තුනක් සතිමත් වෙන්න මේ කියලා කියන කතාව භාවනා කරලා ඒක තේරුම් ගත්ත කෙනෙක් සතුට විඳින්නේ තව කෙනෙකුට කියලා දීපු දවසේ එච්චර සතුටක් මුළු ජීවිතේම නැහැ මේ නන්නත්තර වෙච්චි වඳුරු හිතක් සහිත එහෙමේ පැනපැන ඉන්න කෙනෙකුට මමත් උත්සාහ කරා බෑ තමයි. ඒනට මට දැන් අඩු ගානේ හුස්ම දෙකක් බලන්න පුළුවන්. මට දැන් අඩු ගානේ පියවරක් දෙකක් බලන්න පුළුවන්. බෑ කියන්න එපා. ඔය කරමුකෝ. කියලා ඒ කෙනෙක් එහෙම උත්සාහ කරලා කිව්වොත් අනේ යන්තම් යන්තම් සන්තම් පදං අභිදමෙච්ච කියලා එක හුස්මක් ගන්න පුළුවන් කියලා report කරපු දවසේ වාර්තා කරපු දවසේ පුදුමාකාර සතුටක් එනවා. අනේ අවුරුදු 2600ක් ආපු પરම්පරාවක් අපි තව එක්කිනෙකුට කියලා දුන්නගේ මම මේ උගන්වන්න උනන්දු කරන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ තරම්ම වටිනවා සති මාත්‍රේ. ඒ තරම්ම වටිනවා මේ යාන්තම් මේ සතිය කියන එක අඳුලා දෙන එක. ඊට පස්සේ ඊට පස්සේ ඒකට නැවත නැවත යොදලා කාලසටහන් හදලා සිව්පතින් උපස්ථාන කරලා මේක දිගට කරන එකට සාසනය කියලා කියන්න පුළුවන්. ඔය මත්තමට එනකන් සාසනයක් නැහැ. ඔතින් එනකන් අපි දන් දීලා ඇති, සිල් රැකලා ඇති, සමාධි වඩලා ඇති, තාම නෑ මේ බුද්ධ ශාසනයක ප්‍රතිෂ්ඨාවක්, බුද්ධ ශාසනයක අස්සසිලක් ලැබලා නැහැ. අස්සසිල් ලබන්නේ එක චිත්තක්ෂණයක්. සතිමත් වෙලා මට මෙන්න මේ හේතුවෙන් කියන්න පුළුවන් මම ඒ චිත්තක්ෂණේ සතිමත් කියලා කියා ගන්න එක 100 100ක් හොඳ එකක් නෙවෙයි. එයාට තේරෙනවා අකාලිකවම තේරෙනවා මම අවදි වුණා කියන්නේ. ඒක චිත්තක්ෂණයට අවදි වුණයි කියලා. ඒක ඒ කෙනාටමයි වැටෙන්නේ. මේ බුදුවේ පඬිස්සෝංශ කියනවා උගන්වලා උගන්වලා කොයි වෙලාවක හරි යෝගාවචරයේ මම දැන් හුස්ම ගන්නකොටම අවදි වුණා කියන එක දන්නවනම් ඒක අකාලිකං. කිසිම කල් වේලා නැතු. ඒ පස්සේකං ඕපනයිකං පච්චත්තං වේදිතබ්බං සියල්ලම ධර්මයේ තියෙන ಗುಣ හයම එක චිත්තක්ෂණේ වැටෙනවා. ඉතින් යාට තේරෙන්නේ නැති වුණොත් ගුරුවරයාට සිද්ධ වෙනවා ඕක කියවන්න. එයා බහ තෝරලා දෙන්න මෙහෙමයි පුතේ ඕක වෙනකොට මෙහෙමයි. ඕක කිව්වොත් විතරයි සතුටු වෙන්නේ. ඕක කිව්වොත් විතර වැඩි කරන්න පුළුවන් කියලා අර වැරදියට පටන් ගත්තේ කොහේ කෙරෙන්න ආරිනවා. මේ කෙරෙනකොට මේ දවසට එක චිත්තක් යන කරි මම සතියින් ඉන්න ඕනේ කියන එක කෙරෙනකොට හිතට වැටුණාට පස්සේ ඒකට උත්සාහ කරාට පස්සේ මේක නාට බර අසහනයක් හිතට එනවා. අනේ මගේ තියෙන බැරිකම මගේ කියන දුර්ලකම එක චිත්තක්ෂණයක්වත් ගන්න බෑනේ මේකට කියලා වෙනදා නොතිබිච්ච බරක් මෙයාගේ ඔළුවට එනවා. ඒක හරියට මේ තුවාලයක් තියෙන කෙනෙක්ගේ තුවාලේ බේත් දාන්න වනමුකේ පාදනවයි කියලා කියනවා. තුවාලේ සුද්ධ කරනවා, සුද්ධ කරපුවම රිදෙනවනේ. නිසා අසතියෙන් ඉන්න කෙනෙකුට සතිය හඳුනලා දීලා එක චිත්තක්ෂණයක සතුටුමත් වෙන්න පටන් ගත්ත ගමන් ඇතුලේ 1000ක් පටන් ගන්නවා. මම මෙතෙක්කල් මොකද්ද කරේ? මට තියෙනවද මට කියලා කරන්න පුළුවන් ගතියක් මෙච්චර වටිනා ධර්මයක් හම්බෙලත් බෑනට මට ඒක පවත්ත ගන්න බෑනේ කියලා ඒකට කවුරු හරි ඒ සතිය වන් වෙලා කැස්සොත් අර මනුස්සයා මරන්න හිතෙනවා. ඔච්චරකල් කැස්ස නෙමෙයි සයරෝගියාවත් ගාණක් නැහැ. දැන් මේ සතිමත් වෙන්න ගිය ගමන් හයිය කවුරු හරි දොර ගැහුවත් ඔන්න කේන්ති යනවා. ඕ වැස්සත් කේන්ති යනවා. මැස්සෙක් ආවත් කේන්ති යනවා. අමුතු උණක් එන්න පටන් අරගන්නවා. භාවනා කරන අයට අමුතුම උණක් එනවා. ඒක හොඳට තේින්න භාවනා නොකරන gedare ඉන්න අයට. ඊමණසේ ඉස්සෙල්ලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එන්න මේ පුදුමාකාර මේ අමුතු දේවල් නේ මේ ඇවිල්ලා තියෙන්නේ කියලා එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර ඇතුළේ තියෙන අසහනේ වගේම මේ මගේ වැඩේට කවුරු සහයෝගය දෙන්නේ නැහැ. ආණ්ඩුවත් මට විරුද්ධව යන්නේ, වැස්සත් මට විරුද්ධව යන්නේ, කැස්සත් මට විරුද්ධව යන්නේ, මැස්සත් මට විරුද්ධව යන්නේ බෑ අප්පා. කරන්න බෑ අප්පා කියලා අර දත්මිති කාගෙන වලිගේ හයියෙන් හපාගෙන අනුන්ගේ වැරදි හොයන්නයි මං වගේ කාලකන්ණියෙක් නැහැ කියලා Tamanට දෙත්ති ගණ්ඩයි මේව ඔක්කොම මිච්ඡා තමයි හැබැයි හැම කෙනාටම වෙන එක එක්කෙනෙක්වත් නැහැ බේරිලා ඒසොට ඉන්න ඔක්කොම පැත්තක දාලා භාවනා කියලා පැත්තක දාලා කහින් නැති මැස්ස නැති වැස්ස නැති වාහන මධ්‍යස්ථානයක් හදන්න ඕනේ සද්දයක් මැස්සෙක් කියන සද්දයක් කරන්න කියලා මට්ටම් කරන්න හිතන ඔක්කොම හරි මේ අර ස්විස්තරලන්ත ආමතු කෙනෙක් හිටියා උපසම්පදා වෙන්නේ ඉස්සෙල්ලා පාර සම්පූර්ණ මට්ටම් කරා ගල් අයින් කරුවා මුල් ඔක්කොම අයින් කරා මොකද මේ සතියෙන් ඇවිදිනකොට හැප්පෙයි කියලා. ඉතින් අහලා පාලේ ඉන්න කඩේ මම එතකොට පැවිදෙන්න ආපු ගමම ඥානදාම්දෝ කිව්වා මෙන්න මෙහෙමයි වැඩේ. දැන් මේ දවස්වල දිගටම පාර මට්ටම් කරනවා. මොකද සතිය යනකොට මුල් ඇවිල්ලා හැප්පුණොත් එහෙම ගල් ඇවිල්ලා හැප්පුණොත් එහෙම. ඉතින් එයා දැන් ලෝකෙ මට්ටම් කරන්න ආවේ. භාවනා පැත්තක දාලා. ඉතින් මේ Tamanට වෙහෙස දැනෙන ගතිය දොස් දකින්න ගතිය, අනුන්ගේ දොස් දකින්න ගතිය, පොළොව මට්ටම් කරන්න එන ගතිය කියන මේ හතරම ඇත්තටම භාවනා වැඩෙනකොට එන ලකුණු හැබැයි හතරටම යෝගාවචරය වෛර කරනවා. ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. මට ඉස්සර නැති උණක් තියෙනවා. අමාරුවක් තියෙනවා කියන එක හැබැයි භාවනා කරලා වැඩ කරගෙන ඉන්නකොට ගුරුවරයාට තේරෙනවා දැන් මෙයාට මොකද්දෝ උණක් තියෙනවායි කියලා. ඉතින් එහෙම යන්න කියනවා හරි හරි මම මේ ඔය වැස නතර කරලා දෙන්න කැස්සත් නතර කරලා දෙන්න මැස්සුන එකත් නතර කරලා දෙන්න පුළු පුළුවන් විලයට කරන්නකෝ කියලා අර මනුස්සයන් නිකන් හදලා දෙන්නම් වගේ ඔය අපේ මේ මේ ළඟදී මෑතකදී අපවත් ධම්මවතාමතුරු බැඳගෙන භාවනාලු ඒ කාලේ බැඳගෙන භාවනා කරනකොට මේ පල්ලිය ගමේ ලවුඩ් ස්පීකර් එකක් දාලා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉතින් ඔය මේ තොරන් කවි අනම් මන දන්නේ නැති සද්දේ හිටියලු හිටියලු හිටියලු හිටියලු මේක වළක්වන්න බැරිලු. සතිය පිහිටවන්නම දෙන්නේ නැහැ. ඊපස්සේ මීට ගිහිල්ලා වන්දනා කරන ලොකු සාන්තර කිව්වලු ස්වාමීන් වහන්සේ මෙහෙමයි මම මේ පැවිදුනේ සෙල්ලමකට නෙවෙයි මුළු ඔක්කොම කැප කරලා ඇවිල්ලා තියෙන්නේ මේ මොකද නම මම දන්නේ සාන්තේම කීන එක වැරදි මේ ස්පීකර් එක තියෙනවා නම් මට භාවනා කරන්න බෑ මේ ලොකු සාන්තර නැගිලා හැරමිටියත් යනකොට නම් අපි දෙන්නම යම් ගිහිල්ලා ගිහිල්ලා මේ මිනිස්සුන්ට කියමු මේ පොඩි වැඩක් කියලා මේ කවුරු හරි භාවනා කරනකොට මේ ලවුඩ් ස්පීකර් දාන්නේ කියලා මේ පල්ලෙහාට එනකොට ලොකු සාහිත්‍ය එක දැන් මේ ආවරු පිටිපස්සෙන් එනකොට ආසෙන්තරාව ගියලු එන්න ගහන සද්දකින් ලොකු සාහිත්‍ය නතරේවට නම දැන් ගිහිල්ලා දැන් මම මේක නතර කරුවයි කියමුකෝ දැන් හෙට ওই නම ඇවිල්ලා කිව්වොත් මේ ආසෙන්තරාවත් නතර කරන්න කියලා ඉතින් මට කරන්න බෑනේ පිස්සු නැතුව ගිහිල්ලා භාවනා කරනවා කිව්වා ඒ චෝදනා කරනකොට ධම්මව සාමුද්‍රෝ කියනවා ඒ ශාන්තර ගිහිල්ලා කිව්වේ අපි පැවිද්ද විලා ඉන්නේ අපි පූර්ණ කාලින භාවනා කරනනේ එහෙම පුළුවන් ද ලවුඩ් ස්පීකර් දාන්න එපා නතර කරන්න එපා අපි භාවනා කරන නිසා වැස්ස නතර වෙන්න බැරිද කැස නතර වෙන්න බැරිද මැස්ස නතර වෙන්න බැරිද කියලා මේ යෝගාවචරයන්ගේ මේ විප්ලවීය ක්‍රියා ටික බලනකොට පිස්සු ඩබල් පිස්සු හොඳ එක හැදෙන්නේ ඉතින් මෙවුව තමයි මේ මිච්ඡත්ත කියලා කියන්නේ ඒක විහිළුවට අරගෙන අපි කමටහන් ලියනෝට ලියන්න ඕන ඇත්ත තමයි වෙනදාම් චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් අද චිත්තක්ෂණයක් ගියාම පොඩි සද්ද බව මට කරදර කරනවා ඒ ධම්ම <laughs> ධම්මනිසන් කියවතු මේක ඉස්සරහනේ හදපු ආමතුර අපි ඔක්කොම එකතු වෙලා මම හිතන්නේ 90 90 තනි වේල වළඳන්න ඕනේ පැය 16ක් භාවනා කරන්න ඕනේ ඔක්කොම ඇතුළට එනකොට අත්සන් කරන්න ඕනේ පිට වෙනකොට අත්සන් කරන්න ඕනේ ඒක සුපර්වයිස් කරන වෙනම ආමතුර කෙනෙක් ඉන්නවා ඉතින් ඔක්කොටම ආසන හදලා තියෙනවා ඉතින් ඉන්න සීරියස් භාවනාව. මාත් ආපු අලුත. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මේ ශාලාවෙ ඉන්න බෑ ඔර්ලෝසුව ටිටික් ගන්නවා කියලා. ඊපස්සේ ධම්මරජාම්රෝ ගිහිලා වෙනම පෙට්ටියක් බිත්තියේ ගහලා බිත්තිය ඇතුළට තුවායක් දාලා තුවායේ නමල ඒකට ඔර්ලෝසුව තියලා මේ ටිටික් ගන්න එක නතර කරන පස්සේ ආමුදු ජර්මනියට ඉල්ලලා හිටියා ටිටික් ගන්න නැති ඔර්ලෝසුවක් එවන්න කියලා. ඕක තමයි මේ භාවනා කරනකොට හැදෙන පිස්සු. ඒවට hina වෙලා ඒ හාමුදුරන්ට hina නැහැ දත්ත කලල් කරගෙන කතා කරලා කියන්නේ එහෙම කරන්න බෑ මේ ඔර්ලෝසුව අයින් කරන්න ඕනේ වෙන ඔර්ලෝසුවක් ගෙන්න ගන්න ඕනේ භාවනා කරන හැම කෙනාට ඔයගේ අං එන ගතියක් තියෙනවා ඒක ඉන්නේ මේ සතියෙමයි සාමාන්‍ය දානයක් දෙනකොට ඉතින් ලවුඩ් ස්පීකර් දානවා ගහ ගන්න බැන ගන්න ප්‍රශ්නයක් නැහැ භාවනා කරන්න කියලා සතිමත් වෙච්ච ගමන් එන්න පටන් ගන්නවා. මේක ලියන්න පුළුවන් නම් මේක කියන්න පුළුවන් නම් මට වෙනදාට වැඩිය පයින් ඇවිදිනකොට මේ ලනුපැදුරේ තියෙන කෙස් ගහ මේ කිතුල් තත පවා වැටෙනවා මට දැන්. පොල් තත පවා ඇනෙනවා මගේ දැන්. ඉස්සර වගේ නෙමෙයි තනකොළය විදින කොටයි වැල්ලය විදින කොටයි මේක වෙනස තේරෙනවා. ඉතින් මේක වැරද්දක්යයි. ඔය මිච්ඡත්තේ තියෙනකොට කියනවා එහෙම බෑ මේ ලනු පැතුලේ බටර් ටිකක් හරි ගාන්න මේක පය හැප්පෙනවනේ ලනු පැතුලේ මේ මේ පුල් කොහු ඇනිනවනේ. ඉතින් පුල් කොහු නැතුව ලනු පැතුලක් අද දැකයි. මේක වරදවලා තේරුම් අරගෙන සතියෙම තමයි යා හිතනවා සතිය ඇවිදිනකොට ඒක මට්ටමටම තියෙන්න ඕනේ හැලහැප්පෙන්න බෑ. මේ සතියේ ඉන්නකොට උගුර කහන්න බෑ. සතියේ ඉන්නකොට කටට කෙල උනන්න බෑ. සතියේ ඉන්නකොට ඇහැ කැහන්න බෑ. කැහුවට කමන්නේ මට සතිය කැඩුණා. ළඟ ඉන්න කෙනා ඇහැ කැහුවත් මට සතිය කැඩුණා. ඉතින් මේ වගේ නිකන් හරියට මේ ඔද්දල් වෙච්ච ගතියක් පේන්න තියෙනවා. hina කාලා ජීවත් වෙන්න පුළුවන්. hina කාලා ජීවත් වෙන්න පුළුවන් මේ 100ක් විතර භවනා කරනකොට එක එකනාට කියන්න තියෙන දේවල් මේ මල්ල දිගහැරියොත් මේගොල්ල හරියට නිකන් අඟහරු ලෝකෙන් ආපු කට්ටිය වගේ. නිකන් හරියට මේ නැවෙන් බහලා ආපු කට්ටිය වගේ මැස්සු වෙන්න බෑ, කැස්ස වෙන්න බෑ. ඉතින් මේ භාවනා මතයත් හදන්න යනකොට අම්මෝ එක එකනාගේ අදහස අනුව අපි මේක හදනකොට 100ක සමාරකට ගැලපෙන විදිහට හදනවා කියන එක ඉතින් දෙල්ලම නෙවෙයිනේ. ඉතින් නැත්තම් එන්නේ නේ අප්පා කට්ටිය. එතකොට අපිට පාඩුයිනේ. කොහොම හරි කට්ටිය ගෙන්න ගන්නත් ඕන. ඉතින් අපි ඒ දවස්වල හිතුවේ මේ මේක එයා කන්ඩිෂන් කරන්න. කරලා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න. කීප දිනක් කියලා පිස්සුද ස්වාමීන් වහන්සේ ඔය ගමේ ඉඳලා එන බයියන්න මොන එයා කන්ඩිෂන් ද ඔන්න වෙන්න කියන්නේ මේ නිකන් කණ්ඩ දෙනවා අරකයි මේකේ ඉතින් දෙකොල්ල එන රණ්ඩු. මම ඇවිදලා තියෙන භාවනා මධ්‍යස්ථාන කීපෙක එව්වයිදී ඒගොල්ලෝ හිතන හැටි මේ භාවනා කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික කියලා හිතපුවාම මේ බුදුරජාණන්සේ අරඤ්‍යගතව කියපු වචනේ කිට්ටු කරන්න බෑ. රුක්කමූලගතව කියන හිතන්නවත් බෑ. ශූන්‍යාකාරගතව බෑ. ඒකට තියෙන්න ඕනේ ඩබ බිට්ටි දෙකක් හදලා මැදට වැලි පුරවලා සද්ද ඉන්නේ නැති වෙන්න හදන්න ඕනේ. හුලං එන්නේ නැති වෙන්න හදන්න ඕනේ. මැස්සෙකුට කැස්සකට වැස්සකට එන්නේ නැති වෙන්න හදලා දෙන්න කියන ඕන්න ඇවිල්ලා භාවනා කරන්න කියලා දුක්ඛ සත්‍ය නම් බෑ. දුක බෑ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඔය හරහා සතිය යන ගමන මිච්ඡත් තමයි. මේකේ හෙලිකරන එකේ නිහතමානිකමක් තියෙනවා. ඒක හෙලිකරන එකේ අහිංසකමක් තියෙන මොකද අපි සාසනයකට නෙමෙයි වැඩ කරන්නේ දැන් මම ගිහිල්ලා මගේ ගුරු හඳුරන දොස් කියන්නේ ගුරු හඳුර මොනවට මට පොරොන්දු වෙලා මන්ට අපි ලියන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ සතිය වඩනකොට වඩන්න ගියාට පස්සේ වෙන්නත් නැති ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ මේමයි මේ ලනුපැතුර ඇවිදිනකොට ඒකේ තියෙන කිඩි බව ඇනෙනවා. මේ වැල්ලේ ඇවිදිනකොට ලොකු වැලිකට ඇනෙනවා. ඒකට ඇහුවොත් මේ ඉස්සර වැල්ලේ ඇවිදලා ඇවිදලා තියෙනවා. ඒ දවස්වල සතිය නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සතියෙන් ඇවිදිනකොට වැල්ලේ කො මට්ටම් වෙන්න ඕන. රෝස මලේ නටුවේ කටු නැතුව තියෙන්න ඕන. රෝස මල විතරක්. හඳ තියෙන්න ඕනේ ලප ලොම්මන ලොම්ම හඳ වගේ තියෙන්න ඕනේ හඳ බලනකොට බෝ ලස්සනට තියෙන්න ඕනේ ඒකේ ලප කැලලි මොකක්වත් තියෙන්න බෑ කියලා ඔය ටික පුරුදු කරලා ඔය ටිකට තේරුම් ගසලා කමටාන් වාර්තාවක් ලියන්න කවුරු හරි පුරුදු වුණා නම් ආයේ වෙන නිවනක් ඕනේ නෑ වෙන නිවනක් ඕනේ නෑ මේ භාවනා කරන්න ගියාම අපේ ඇවිස්සෙන කම අපේ ප්‍රනීත භාවය වැඩි වෙච්චාම අපිට ලැබෙන තොරතුරු එකක්වත් අපිට හසුරව ගන්න බෑ අපි මේක නරකට දාගන්න දාගෙන අපි ඉල්ලනවා සත්‍ය වඩන්න මට මෙහෙම මෙහෙම තියෙනවා. මේ හරියට නිකන් මේ ਸਰබලධාරි දෙයයන් අන්තිකාවට කිල්ල ඉල්ලනවා වගේ. මේ ਸਰවඥාන් වහන්සේ ළඟටත් ඇවිල්ලා ඒ ආමුදු කෙනෙක් කියලා තියෙනවා මම සත්‍ය වඩන්න මට ප්‍රශ්න කීයක් තියෙනවා උත්තර දෙන්න. ਸਰවඥාන්ගේ කරබන හිටියා. මේ රහතන් වහන්සේ මරණට පස්සේ ඉන්නවද? මරණ නෙවෙයි ඉතින් අපි කියන්නේ පිරුණපෑව. පිරුණපෑව පස්සේ නැද්ද? ඉන්නව නෑ දෙකමද? නැත්නම් ඉන්නවත් තියෙනව නැත් තියෙනවද? මේ පෘථිවිය කියන එක අවකාශය කියන එකේ මේ විශ්වය කියන එක කෙලවරක් තියෙනවද? කෙලවරක් නැද්ද? ඇත්තෙත් නැති නැත්තෙත් නැතිද? නැත්නම් ඇත්තෙත් තියෙනව නැත්තක් තියෙනව දෙකක්ද? මොකක්ද කියන්නේ? දැන් දැන් නඩුවක්. සරුවචනාංශයට බෝල දානවා ගන්නවනම මේකට බැට් කරන්නයි කියන්නේ. සරුවචනාංශය ඇහුවා මම ඔබට පැවිදි වෙන්න ඉස්සෙල්ලා මං කිව්වද ඔබට පැවිදෙන්න එන්නේ කියලා ඔබට. ඔබට මං කිව්වද මේ මේ ප්‍රශ්න වලට මං උත්තර දෙන්න බැඳිලා ඉන්නවා කියලා නෑ. එහෙම කිසිම ගනුදෙනුවක් මේක ඇත්තේ නෑ. ඔය ප්‍රශ්න එකක්වත් සතියට අදාළ නෑ. සතියට වඩා අවශ්‍යලා තියෙන්නේ මේ නියතමානිකම. ඉතින් ඉන්සාර භාවනා කරනකොට මුලින් මුලින් මේ යෝගාවචරයට ඇති වෙන කෙනහිලි වගේක් තියෙනවා. ඇති වෙන වෙනද නැති පීඩාකාරී තත්ත්වයක් තේරෙන්න පටන් ගන්නවා. වෙනද නොදෙනිච්ච වෙනද වෙනද තිබුණු දේවල් දැන් පීඩා වගේ. ආනේ දැනෙන ඒ ඒ කටයුත්ත මේ සතිය පිළිබඳව අපි ළඟ තියෙන වැරදි අර්ථකථන නිසා ඇති වෙන එකක්. මම මේක මෙහෙම කියනවා. එතකොට ඔක ටිකක් ප්‍රශ්නයකට තුරු දෙන්න පුළුවන්. මේ සතියේ තියෙනවා සමාධියට බරගතියක් සහ විපස්සනාට බරගතියක් කියලා අතු දෙකක් වීදෙන්න පුළුවන් ගතියක්. ඉතින් අර හුඟ දෙනෙක් ශාසනය පැත්තෙන් බලනකොට බලන්නේ මේ සතිය සමාධියට බරගතිය තමයි හරිම අත්දැකීම් බර හරිම සුවේලවනදී. ඒ නිසා ඕනම කෙනෙක්ගෙන් සතිය ගැන අහන්න මේ මොනවත් දන්නේ නැති ළමයකින් ඇහුවොත් අපි ඇමරිකාවේ ගිහිල්ලා ඇහුවා එංගලන්තේ ගිහිල්ලා ඇහුවා සතිය කියලා අහනකොට උත්තර දෙන්නේ සමාධියෙන් තමයි. සත්‍ය කියන එක අහලා තියෙනවද කියලා ඇහුවොත් ඔව් කියනවා. මොකක්ද ඒ කියන්නේ? සාන්ත භාවය. ඒකාග්‍ර භාවය. ඒකෝදි භාවය. ඉතින් ඒක තමයි වැරදි කියන්නේ නැතුව හොඳයි හොඳයි කියන තමයි යන්නේ. ඒ ධර්මතම මිච්ඡත්වයක් තියෙනවා මේ සතිය කියන්නේ සමාධිය කියලා. ඉතින් සමාධිය කැඩිච්ච ගමන් සතිය කරනවා කියලා චෝදනා කරනවා. ඉතින් හට එහෙ මේට කියලා දෙන්න ඕනේ හරි. මේ සමාධිය කියන්නේ සතිය කැඩිච්ච බව ඔබ දන්නවනේ. ඒ දන්නේක හොඳද නරකද කියලා. මගේ සතිය කැඩුනා. කැඩිච්ච බව දන්නේක හොඳද නරකද කියලා ඕනේ ඒක ඔළුව කාලා කියනවා. මේක පොඩ්ඩක් හොල බලලා කියන්නම් මේ හරියට කියාගන්න බෑ මගේ සතිය කැඩුනා කැඩිය බව මම දන්නවා. දන්නේ කොහොඳ නරකද කියලා. එතකොට යාට සතිය අලුත් කරන්න වෙනවා. සතිය කියන්නේ කැඩුනා නම් කැඩන බව දන්නවා කැඩලා නැත්නම් කැඩලා නැති බව දන්නවා. ආස්වාසය නම් ආස්වාසය බව දන්නවා ප්‍රසවාසය ප්‍රසවාසය දන්නවා. මේ මේ විදිහට මේ එන ඕනෙම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය තමයි මේ සතිය කියන්නේ කියන එක වේදනානුපස්සනා ඉක්මවලා යනකොට චිත්තානුපස්සනා මට්ටමට යනකොට තියෙනවා අපේ මනුස්ස හිත තරම් ඕනම දෙයකට හැට ගැහෙන්න පුළුවන් හිතක් මොනම සතෙකුටවත් නැහැ. මොනම යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුටවත් නැහැ. අපි හොර වෙලා අපි කොර වෙලා අපි හිතනවා මේ මං වගේ පින් කරලා ආපු කෙනෙකුට එහෙම වෙන්න බෑ. මට ඕන විදිහට හැදෙන්න ඕනේ කියලා. නෑ. ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්කම තමයි මහානකම කියන්නේ. ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්කම තමයි යෝගාවචරය කියන්නේ. ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්කම තමයි තපස කියන්නේ. එමෙතු උඹට ඕන විදියට මේව හැඩ ගැහෙන එක නෙවෙයි. ආන්නේ විදියට මේ සතිය ක්‍රමයෙන් දියුණු වේගන යන්න පටන් ගත්තාට යෝගාවචරයට සෑහෙන පරාසයක් තුල යම් යම් සාමාන්‍ය කරදර තියෙද්දිත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් මට. ඇවිදින බව දැනගන්න පුළුවන් කියලා මේ සතිය එක හැවක් හලනවා. මේ සතිය සඳහා හොඳම ප්‍රශස්ත තත්වයක් තමයි හොඳම. නමුත් ඒවා නැති වුණත් අතාරින්න එපා. පුළුවන් තරම් භාවනා මධ්‍යස්ථානෙන් පිට, සක්මනෙන් පිට, පරියන්කෙන් පිට වෙලාවල් වලත් සතිය පවත්වන්න ගියාම මම කියන්නේ භාවනා කරන්න එපා සතිය පවත්වන්න කියලා. ඒගොල්ලෝ කියන බෑනේ සංස භාවනා කරන්න මේ දුවට බබා හම්බුණා විතරයි ඒක රැයට 10 15 සැරයක් ආගිරි කෑ ගහනවා. යා මොකද්ද කියන්නේ බාලකීයා කෑ ගහන්නේ. ඒ නිසා අපිට සතිය පවත්වන්න බෑ කියලා. ඉතින් මං කියන්නේ මේ සද්ද ඇහෙන ඇහෙන වෙලාවේ සතිමත් වෙන්න පුළුවන් නේ. බුදියාගෙන ඉන්නවට වැඩිය හොඳයි. එනේ එන කරදරෙන් සතිය පිටවන්න කියලා. ඒකට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට උනේ භාවනා කරනවා කියන භාවනා කරන්න එපා. භාවනා කියන වචන වැත්තක දාලා සතිය පිටවන්න කියලා. ඉතින් ඒකට එච්චර කැමති නැහැ. මොකද අර නිදහසට කරුණු කිය කිය ඉන්න බෑනේ. අනුන්ගේ හුරතලේ දිනා ගන්න බෑනේ. ඒ නිසා සතිය හරියට වඩ아가න යනකොට ඒ අර සත්‍යමත් වෙන්න පුළුවන් ඉස්සර හිටපු පරාසය ටික ටික ටික ටික ලොකු වෙන්න පටන් ගන්නවා. මේ ලොකු වීමත් එක්කම මේ යෝගාවචරයාගේ ඉවසීමේ ශක්තිය සහ දැරීමේ ශක්තිය, විස බීජ වල දරන්න පුළුවන් ශක්තිය, ලාභ සත්කාර, නිന്ദා ප්‍රශංසා දරන්න පුළුවන් ශක්තිය පොඩ්ඩක් වැඩෙනවා. ඉතින් අභාසනාවකට මේක නෝන්ජල්කමක් කියලා තමයි සමාජය කියන්නේ. මට ඕනේ විදිහට මට ඕන මං කියනොත් හිතු කියන දන්නේ හිතු ගැන දරුව හදන්න නෑ අම්මලා දඟලන්නේ. කොන භාවනා කරනකොට අම්මට තේරෙනවා මගේ හිතවත් මං කියන හැටි හිතෙන්නේ නැත්නම් මං කොහොමද දරුවා හදන්නේ කියලා. මට ඕන විදිහට ආනපනෙ හිටින්නේ නැහැ. ඉතින් අම්මෙන් ඇහුවොත් එහේ උඹ දරුවා හදන තියා උඹ හැදියන්කෝ. ඉතින් මං කරන්නේ සතිපාසලට ගිහිල්ලා අම්මලා වටේ තියලා පොඩි උන් මැද තියලා අම්මලාට බයිද. පොඩි උන්ට සතිය 100 100 ගානට නගිනවා. එහෙම නැත්නම් ගුරුවරුන්ට බයිනවා. ඉතින් අර මේ බ්‍රිස්බේන් ගියාට පස්සේ අමරනාත් මහත්තයා කිව්වා ඉදා මේ ළමයි ටික දැක්කම. ටික දවසක් ගියාම ෆුල් මයිත් එක 100 ගානට සතියේ. මට තේරුණා කිය ඔබ වහන්සේ කොහොමද පොඩි වුණ සතිය ගන්නන්නේ. මොකද? දිමාපියන්ට පොඩ්ඩක් බැරපු ගම. දැන් ඉඳපු ගම මං අහනවා මේ සතිය කියන්නේ මොකක්ද කියලා. ඉතින් පොඩි ළමයි එක එක නැගේ මේ ඒකාග්‍රතාවය, නිස්සද්දභාවය, අර මේ කියලා. මේක නෙවෙයි සතිය කියන්නේ. මම පොඩි උන් අහනවා අපි අම්මා කෙනෙක්ගෙන් අහලා බලමුද අම්මා කෙනෙක් අමාරුවේ දාමුද කියලා පොඩි උන්ට හරි සතුටුයි. ඉතින් අම්මා කෙනෙක් අහපුවා අම්මා මොන හරි වැරදි එකක් කිව්වහම පොඩි උන් අප්පුඩි ගහලා කියන ඕක නේ කිව්වේ අපිත් ඒක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ කියලා පොඩි එකා ඉස්සරහා අම්මා පිටිපස්සේ. අද අමුතු යුගයක් තියෙනවා කම්පියුටර් වලට පොඩි එකා පිටිස්සරහා අපි නාකියෝ පිටිපස්සේ. කුඩු ගහන බිස්නස් වලට එහෙම පොඩි උන් හොඳට දන්නවා අපි දන්නේ නැහැ. මොකද අපේ කාලේ කුඩු ගහilla තිබ්බේ නැහැ. විපස්සනාවට ගියත් කොහොමද පොඩි එකයි ඉස්සරහින් නාගියෝ නාගිච්චෝ පිටිපස්සේ. මම කරන්නේ කැත්ත උඩ තියලා කපනවා බෙල්ල. ඉතින් එතකොට පොඩි උන්ට අර හැඩ ගහෙන්න ඕන දෙයකට පුළුවන් නියතමානිකම තියෙන කට්ටියට අල්ලලා යනවා. හැබැයි ඕනේ නාකිය. ඕනේ නාකිච්චේ. නියතමානී වෙන්න කැමති නම් මං ගන්නවා පන්තියේ. ඔය අංගලවනවා ඒ වෙලාවට. ඇවිල්ලා තියෙන අංග අලවලා මයිල් කපලා තමයි ඇතුළට ගන්න. මොකද සතිය වැඩෙන්න නම් සතිය මිච්ඡත්වයෙන් අයින් වෙන්න නම් නිහතමානීකම කියන එක නැවත නැවත හැදිලා ඉන්න ඕනේ. හැදිලා එනකොට තේරෙනවා ඉස්සර බෑ කියපු තැන්වල ඉස්සර ගැළපෙන්නේ නැහැ කියපු තැන්වල යම් ප්‍රමාණයකට සතිය පවත්වා ගන්න පුළුවන්. එතකොට හරි විචිත්‍රයි ඒක. එතකොට හිතනවා මේක මමම හදාගත් එකක් මට අම්මා අප්පා දීපු එකක් නෙවෙයි කියලා. අර වෙනද බෑ කියන තැන් වල බලනකොට පේනකොට පේනවා සතිය අරිටත් වැඩිය උච්චයි. අරිටත් වැඩිය බොහොම ප්‍රසිද්ධයි. දුවට කැපිලා පේනවා සීළු දේෙන් අංග සම්පූර්ණ වෙලා තියෙනට වැඩිය අඩුපාඩුකම් තියෙන තැන් වල බලනකොට සතිය වැඩි. හැබැයි අවාසනාවට එතන සමාධිය නැහැ. ඒ නිසා කෙනෙකුට අමාරුයි මේ මම මේ චෝදනා කරන සමාධිය නැතිකමට හැබැයි සතිය වැඩිවීමක් මෙතන තියෙන්නේ කියලා ඒත්තු ගන්නලා දුන්නොත් ඒක හරියට කවියක් කියනා වගේ වැඩක්. ඒක හරියට චිත්‍රයක් හඳිනා වගේ වැඩක්. ඒක හරියට නිර්මාණයක් කරනවා වගේ වැඩක්. මේ කරදර මැදත් මට පුළුවන් ද මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. මේ කරදර මැදත් මට පුළුවන් ද මම ඇවිදින බව දැනගන්න. මේ කරදර මැදත් මට පුළුවන් ද මට කේන්ති කිල්ලේ තියෙනවා කියලා දැනගන්න. මේ මැද මට පුළුවන් ද මට ආසාවක් ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න කියලා මේ සතිය වැඩෙනකොට අර කරදර නැතුව හොඳට භාවනා කරන ඉන්න වෙලාවේදී යාට කවදාකවත් නැති විදිහට ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා සතුට එනවා මෝදු විවි එන්න පටන් ගන්නවා. ඒකට යාට තේරෙනවා දැන් මේ தත්ත්වදී නම් මගේ සතිය කියලා පැමිණලා තමයි තියෙන්නේ කියලා. ඒ ඉඳගෙන සතිය හර්ගිය වෙලාවේදී හිතෙනවා මගේ සතිය නම් ආයෙ කැඩෙන්නේ නැහැ. බාධා නැති වෙලාවේදී එතකොට ඒ කියන්නේ භාවනාවේදී සතිය උපට්ඨිත මට්ටමට එනකොට මෙයා ඒ සතිය අති ධාවනයකට ගිහිල්ලා අධික තක්ෂේරුවට යනවා. අනිත් දවසෙත් වාඩි වෙනවා. මට දැන් ඊයේ වගේ සතියක් එනවා. මට ඊයේ වගේම ආලෝකයක් එනවා. මට ඊයේ වගේම පහසුවක් දැනෙන්න ඕනේ කියලා අර භාවනාදී ඇති වෙන කලාතුරකින් ඇති වෙන උපට්ඨිත භාවය වංචනික ධර්මයක් වෙනවා. සතියෙන්ම ඇති කරපු දෙයක් තමයි ඒක. එයා ඕනෑමට වැඩි අදි තක්ෂේරුවට ගිහිල්ලා එතනවා දැන් මට මීට පස්සේ ආය සතිය නැති වෙන එකක් නැහැ. උපට්ඨිත සතියක් තියෙන්නේ ඕනේ කරදරයක මට කරන්න පුළුවන් කියලා අදි තක්ෂේරුවට ගියොත් ඒ අනිත් දවසෙත් යන්නේ ආනපාන බලන්න නෙමෙයි අර අධික හොඳම සතිය හොයන්න. අර බලාපොරොත්තු වෙච්ච ආලෝකය දිහා බලන්න යනවා. අර පාත් වෙච්ච ප්‍රීතිය දිහා බලන්න යනවා. අර පහළ වෙච්ච සුඛේදී ආ බලන්න හදනවා කියනවා අන්නේ ස්වාමීන් වහන්සේ බලන්නකෝ භාවනා වැරදුනානේ. ඇයි? අර ආලෝකය පහළුන්නේ අර අර ප්‍රීතිය පහළුන්නේ අර සුඛේ පහළ කොයි ප්‍රීතියද? ඇයි ස්වාමීන් මං අර ඊයේ කිව්වේ? ඊයේ අර ලිව්වේ ආන්නේ ඒක. ඉතින් මං ඒකට කියනවා ඒක නෙවෙයිනේ වාඩිලා ආනාපානෙ පේනවා. ආනාපානි නම් පේනවද කියලාත් මතක නෑ. මොකද මං ගියේ ආලෝකේ බලන්න. ඉතින් යාට හේතු ගන්නලා දෙන්න ඕනේ. මේ කොයි දේ හරි ගියත් ඒකම Tamanට අවාසියට හිටින්න පුළුවන්. ඒක නිට්ටයයි කියලා ගත්තොත්. ඒක සුඛයි කියලා ගත්තොත්. ඒක සුබයි කියලා ගත්තොත්. ඊට නවසීලන්තේ තියෙන බම් ප්‍රසිද්ධ කතාවක්. කට්ටිය භාවනා කරගෙන ඉන්නකොට උති ඔක්කොමලා කියනවලු මෙහෙමයි මම භාවනා කරා විනාඩි 5ක් හිටියා 10ක් හිටියා අනම්මනම් කියනකොට අලුතෙන් ආපු කෙනෙක් කියවලු අනේ මේ මට මේ ආලෝකයක් නැපෙන්නේ නැහැ කියලා. ඉතින් ළඟ ඉන්න කෙනා කිව්වලු ලයිට් බිල කියලා නැතුව ඇති කිව්වලු. භාවනා කියන්නේ ආලෝකයක් කරගෙන. භාවනා කියන්නේ අරමනසෙන් ඉන්න පොඩ්ඩක් එන්න කියලා. ඉතින් සාධාරණයි අපා. මුතු මේ භාවනා කරනකොට මේ අතුරු බල ටිකක් අපි ඉස්සරහින් තියාගෙන මේ භාවනා සඳහා පෙළඹෙන්න ඕන කරන මේ ඉරියව්ව මේ ආස්වාද ප්‍රසවාසයේ මේ පිම්බි මැකින පැත්තක දාලා අර උපට්ඨිත භාවයක් බලාපොරොත්තු වෙනවා අර ආලෝකයක් බලාපොරොත්තු වෙනවා අර ප්‍රීතියක් බලාපොරොත්තු මේ වගේ දසන උපක්ලේශ 10ක් හඳුන්ලා දීලා තියෙන පොතේ හරියෑම වැරදිල්ලක් වෙන හැටි. හරි ගිය ගමන් Taman අධිසක්ෂීරුවට ගිහිල්ලා අනිත් දවසේ මේ වගේ දේවල් බලාපොරොත්තු වෙච්චාම හැබැයි මේ ලිපියේ යා කරන කතාවේ වාක්‍ය දෙකක් අහනකොට තියෙනවා මෙන්න මෙතන පැටලවගෙන තියෙන්නේ කියලා. හොඳට අහගෙන හිටියොත් මෙයා සතිය කියන එක එහෙම නැත්නම් මං කළ යුතු අනුග්‍රහ ටික දන්නේ නැතුව වාඩි වෙන්නේ අරක මේක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදිහට අර භාවනා කරගෙන යනකොට ප්‍රහේලිකා වගේක් අතුරු ප්‍රශ්න වගේක් අපිට එනවා. මායя දාලා බලනවා කෑවොත් පටලෙනවා. ඉතින් මේ ආලෝක පීචිපස්සද්දි වගේ නෙවෙයි නිවන බලාගෙන යන්නේ වා හොඳ આવොත් හොඳයි නාවත් හොඳයි මට තියෙන සතිය කියලා දිගට කරගෙන යන්න කමඨාන සුද්ධ උනේ නැත්තම් අපි කියන්නේ තනියෙන් භාවනා කරනවා නම් ඒක නා බොහෝ විට මිච්ඡත් සතියක් ඉතරෙන් තියාගෙන මේ සතිය කියලා හඳුනාගෙන පටලවා ගන්න. අන්න ඒව නොවීම සඳහා මේ සාරිපුත්‍ර ස්වාමීන් උගන්වනවා මේ සතියේ තියෙන මිච්ඡත්ත ස්වභාවයක්. ඒක කරගෙන කරගෙන යනකොට රතුළුණු ගෙඩියක පොත් අයින් කරනවා වගේ තැන් තැන් වල අයින් වෙනවා. කියන්න අමාරුයි. එහෙම අයින් කරාට අයින් කිරීම මුළු ජීවිතේම බලපාන විසුද්ධියක්ද වෙන්නේ කියලා. භාවනා නොකර හිටියොත් ආයෙත් තර ආවරණය වෙලා බාධා කරනවා. එක තැනක් තියෙනවා භාවනා කරනකොට මේ හැම දෙයකටම හේතුවත් එක්ක දකින්න නැත්නම් අපි ගත්තොත් ආනාපානිය දැක්ක විතරක් නෙවෙයි ආස්වාද ප්‍රසද්ද දැක්ක විතරක් නෙවෙයි ආස්වාද ප්‍රසස්සේ එන තැන හට ගන්න තැනක් දකින්න ප්‍රසවාසයේ එන තැනක් දකින්න පය තියෙනකොට කොහොමද මේ වම කියන එක මට තේරෙන්න පටන් ගත්තේ කොහොමද මට දකුණ කියන එක තේරෙන්න පටන් ගත්තේ කියලා අරමුණත් එක්ක අරමුණ හට ගන්න ඉස්සෙල්ලා ප්‍රകൃතිය දැක ගන්නාසුළු මට්ටමට සතිය තිබ්බොත් ඒ කියන්නේ එන සතිය එන අරමුණේ එන්න කලින් ඉඳන් සතිය ලෑස්ති වෙලා ඉන්නවා දැන් මේ ආනපනේ ඇති වෙන්න ආස්වාසේ ඇති වෙන්න හදන්නේ ප්‍රස්වාසේ ඇති වෙන්න හදන්නේ කියලා ගිහිල්ලා මට මේ කේන්තියක් එන්න හදන්නේ මට තරහාවක් එන්න හදන්නේ මට දැන් තියෙන ආසාවක් කියනෙවුවා රචනාව ගොඩනගෙන හැටි හැදෙන හැටි දැක ගන්නා සුළු තරමට අරමුණ නෙවෙයි අරමුණ හට ගැනීමට කලින් කොහි තිබිලද මේ අරමුණ මතුවෙන්නේ කියන මට්ටමට පච්චේ පරිග්‍රහ මට්ටමට සතිය වැඩුවොත් පමණක් අටුවාචාර්ය මහන්සලා සඳහන් කරලා තියෙනවා ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ ලද්දපතිට්ඨෝ මේ බුද්ධ ශාසනේ ප්‍රතිෂ්ඨාවක් ලැබපු කෙනෙක් අස්වසිලක් ලැබපු කෙනෙක් ඒකට බුදුරජාණන් වහන්සේ දීලා තිනවා ධම්මට්ඨිති ඥානය කියලා. එයා දන්නවා මේ දේවල් එහෙම එහෙම මාරු වෙමින් යන්නේ මම නිසා නෙවෙයි. ඒ ප්‍රകൃතිය ඊයේ ආලෝකයේ තිබ්බට අද ආලෝකේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඊ ඉඳගත්ත ගමන් අරමුණ පෙනුනට අද නොපෙනෙන ඉඩ තියෙනවා. අද නොපෙනෙන තැන ඉඳලා අරමුණ මතුවෙන තැන පේන්න පුළුවන්. හෙට පෙනෙන තැන ඉඳලා අරමුණ නොපෙනෙන තැනට යන්න පුළුවන්. දෙකම එකයි. ඒ දෙකටම සතිය තියෙන සමාන වටිනාකම. ඉතින් ඒක අර ආරම්භක සතිය නෙවෙයි කතා කරන්නේ. ආධුනික සතිය නෙවෙයි කතා කරන්නේ. එහෙම නැත්නම් සති මාත්‍රේ නෙවෙයි. එයා සතිය දැන් සුරල් දාලා ගහන්න දන්නවා. වැඩ කරන හැටි දන්නවා. නැතිව තිබිච්ච ආනපනේ වැටෙන්න කමන්නේ බලානිනට ඕම මතුවෙනවා. එහෙම නැත්නම් පටන් ගන්නකොට පේනවා ටික වෙලා කරනකොට ඕන නැති වෙලා යනවා. මේ දෙකම සතියේ සූක්ෂම භාවය නිසා වෙන දේවල් කියලා මට්ටමට යනකොට යාව ලේසියෙන් වටන්න බෑ. හැබැයි තාම ඔය කියන පූර්ණ සතියට ගිහිල්ලා නැහැ. සතිය ආවට සතියට අභියෝගයක් ආවට ලේසියෙන් පාවා දෙන්නේ කරගෙන කරගෙන කරගෙන යන ගතියට යනවා. ඉතින් මේකේන මේ විදිහට සතිය මේ මට්ටමට දියුණුනා නම් එයා විභාගයක් පේල්ුණා කියලා සතුටු වෙන්නෙත් නැහැ. පළවෙනියා වුණා කියලා සන්තෝෂ වෙන්නෙත් නැහැ. තරගයක් දිනුවයි කියලා සතුටු වෙන්නෙත් නැහැ. පෙරදුනයි කියලා කනගාටු වෙන්නේ නැහැ. තරඟය කියන්නේ ඕක තමයි. අද මෙහෙම දෙයක් උගන්විලක් නැහැ නේ ලෝකේ. තරඟයක් කිරුවොත් දිනන්නම ඕනේ. විභාගයක් කිරුවොත් පාස් වෙන්නම ඕනේ. ඉතින් මේ පහේ පන්ති ශිෂ්‍යත්වයට පොඩි ළමයි යොමු කරලා අනේ අම්මලා තාත්තලා මේ ආස්කුරට පස්සපැත්තට ගිනි තියලා උඩ ඇරියා වගේ අරුන් තල්ලු කරපුවා උඩ ගිල ඩෝන් ගාලා පොපුරනවා. ඒකට කියන්නේ මේ මේ පහේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අම්මලාගේ විභාගය කියලා. ඒ තරම්ම අම්මලා තටමන. ඉතින් පොඩි කොල්ලේ විභාගෙන් ෆේල් වෙලා. උගෙන් ඇවවලු මේ පුතා සිස්සත් එළිවනේ ඔව් කිව්වනේ. මොකද උනේ? මම ෆේල් අම්මට හොඳ වැඩේ කිව්වා. මම ෆේල් අම්මට හොඳ වැඩේ කිව්වලු. මොකද මේ සතියක්වත් මේ ලැබෙන දෙයක් බාර ගන්න එකක්වත් නෙවෙයිනේ මේ පොඩි මේ පාදක කරගෙන අම්ල තත්ල කරන්නේ. නමුත් මේ සතිය මෙතෙන්ද වැඩුවා නම් අපි කිව්වා නම් මේ තියෙන තැන ඉඳලා නැත්නම් බැලුවත් නැත්නම් ඉඳලා ඇත්තන බැලුවත් දෙක බාර ගන්න යන්තම් හැරෙන ගතියට මූණ දෙන ගතියට තතිය වඩන්න පුරුදු කරා නම් මම දන්නවා ඒක උගාක අමාරු දෙයක් කියලා. අමාරු දෙය ළමයාට නෙමෙයි අම්මට උගන්වන්නේ. ඒකයි පොඩි එකා කියන්නේ මම නම් බේල් අම්මට හොඳ වැඩේ කියලා. මේ ටික කරලා දුන්නා නම් සතිපාසලේ මම හිතනවා 100 200ක් අපි සාර්ථකයි. එහෙම නැතු මේ ඒකාන්ත හරියන්න ඕනේ ඒකාන්ත වරදින්න ඕනේ එහෙම කතාවක් නෙවෙයි. ජය පරාජය දෙකටම පුරුදු වෙන ගතිය ලංකියට හුරුයි නෙමෙයි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන තැනට අන්න එතෙන්ට යන සතිය කියන්නේ මේ සති මාත්‍ර එහෙම නෙවෙයි ඊටට ගොඩාක් වර්ණගිලා ආපු එහෙම නැත්නම් have තුන හතරක් අයින් කරපු සතිය. ඒකට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා සතිය බල මට්ටමට යනකොට සති බලයේ බාටපත් වෙනකොට තමයි කෙනෙකුට මේ නටන්න බැරි පොළව අදයි කතා නැතුව කතා නැතුව පොළව ඇද වුණත් නටන්න පුළුවන්. අන්නේ මට්ටමට ආවනම් එයාට ගොඩක් ආනිසංස තියෙනවා තනියෙන් භාවනා කරන්න පුළුවන් කමඨහන් වටාව ලියා ගන්න තේරෙනවා එනේන බාධා බාධා කරගන්න නැතුව ටිකක් දරා සිටීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන් ඉතින් අපි තව ටිකක් විස්තර කතා කරමු හෙට අද මෙතනින් ධර්ම දේශනා නතර කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා දැනට කරගෙන යන අය මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට නොවුනට ඒකෙන් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව නැවත නැවත නිතිපතා කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ආශිර්වාද දෙනාට දැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා